අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාම tempත් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒවං හිනෝ භික්කවේ සික්කිතබ්බං අත්තත්තං වා භික්කවේ සම්පස්සමානෝ අලමේව අප්පමාදේන සම්පාදේතුං පරත්තං වා භික්කවේ සම්පස්සමානෝ අලමේව අප්පමාදේන සම්පාදේතුං උභයත්තං වා කෝ භික්කවේ සම්පස්සමානෝ අලමේව අප්‍රමාදේන සම්පාදේතුං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ ඉදිරියෙන් තියාගත්තේ අපි මේ තාක්කේ ධර්මදේශනා මාලාවට මුලින් තියාගත්ත ਸਰවඥ දේශිත අගික්ඛන්දෝපම සූත්‍රයේ අවසාන භාගයට දැක ගන්න හම් වෙන සූත්‍ර සම්පීඩනයේ සඳහන් කරන පාලි පාඨයක්. ඒකෙදී සරුවචන් වහන්සේ වැරදි විදියට පාවිච්චි කරන සිව්පසය වැරදි විදියට ගත කරන ආජීවය ගැන විශේෂ කටුක කරෝසන ගොරෝසු ආදීනවයන් පෙන්නලා එයින් පස්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා මේ නිසා භික්ෂු භික්ෂුණී මහණෙනි මෙන්න මේ විදිහට හික්මෙන්න ඕනේ යම් ආකාරයකින් මම මේ ශ්‍රද්ධාදීය වශයෙන් ලැබෙන ක්ෂත්‍රීය මහාශාල කුලයකින් හෝ බ්‍රාහ්මණ මහාශාල කුලයකින් හෝ ගෘහපති මහාශාල කුලයකින් ලැබෙන මේ චීවර පින්නපාත සීනාසන ඊලම්පසාදී දේවල් පරිභෝග කරනවා ඒ මගේ පරිභෝගයෙන් මම කරන මේ ශීල සමාධි ප්‍රඥා භාවනාවේ නැත්නම් මගේ බ්‍රහ්මචර්ය ජීවිතයෙන් ඒ දෙන ශාස්ත්‍රීය හෝ වේවා බ්‍රාහ්මණ හෝ වේවා ගෘහපති හෝ වේවා ඒ කුලයන්ට ඒක මහත්ඵල වේවා මහානිශංස වේවා කියන අදහසින් නිතරම තමන් ඒ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්න ඕනේ Brahmacharya සම්පූර්ණ කරන්න ඕනේ ආජීවයේ පිරිසිදු කර ගන්න ඕනේ මේ සිව්පසය ප්‍රතිවේක්ෂාමි යුක්තව වළඳන්න ඕනේ කියලා ඒකයි සරුවචනාංශයේ මේ දීර්ඝ නිද උපමා උපමේ දර්ශනෙන් පෙන්වම් කරන්නේ ඊට පස්සේ අපටත් නැත්නම් මේ මහානකම කරන Tamanටත් ඒක වඳ දෙයක් බවට නොවේවා ප්‍රතිඵලදායක දෙයක් බවටපත් වේවා ඒ වගේම මේ තමන්ගේම ජීවිතයේ තමන්ට අද්දක ගල ගත හැකි ශ්‍රමණ ඵල මේ ජීවිතේම ලබා ගන්න පුළුවන් එකක් වේවා කියලා ඒ තමන් පරිභෝග කරන සිව්පස්යන් කෙරෙහි නුවණින් කටයුතු කිරීමෙන් ඒ වගේම සම්මා ආජීවයට පක්ෂව කටයුතු කිරීමේ අනලස්ව කටයුතු කිරීමේ අනුන්ටත් තමන්ටත් දෙපාර්ශ්වයටම එලඹ සිටි ශක්තියකින් මේ ප්‍රතිඵල ශාසනික ප්‍රතිඵල සාක්ෂාත් කරගන්න අපි මෙන්න මේ විදිහට හික්මෙන්ට ඕනේ කියලා ඒකම නැතයි ඒ අදහස් කරපු සමුතියට බරදී තව ටිකක් පරමාර්ථයට බරව සඳහන් කරනවා අත්තත්තං වාභික්ක වේ සම්පස්සමානෝ අලමේව අපමාදේන සම්පාදේතු. වානි තමන්ගේ අර්ථය, ස්වార్థය, අත්ත්‍යය නැත්නම් තමන් කෙරේ තමන්ට ඇති ආත්මනුකම්පාව ගැන හිතලා හෝ ඒක නෝනිය සලකා බලන්නා වූ කෙනා හෝ මේ අප්‍රමාදීව මේ කටයුතු ටික අනලස්ව මේ කටයුතු ටික සතියෙන් යුක්තව මේ කටයුතු ටික උපයාස අපයා ගන්න ඕනේ. ඒක වටිනවා. ඒ වගේම පරත්තන්වා භික්ඛවේ සංපස්සමානෝ මේ මේ මේසා විශාල භ්‍රමචර්යා රකින්ද මහානකමක් කරන්ඩ මේ සිව්පසේ සපේන ඒ සද්ධහ දෙය සපේන ඒ කුලයන්ට කෙරෙහි ගණයා කෙරෙහි අනුකම්පාවෙන් ඒ අත්තන්ගේ අර්ථචර්යාව ගැන හිතලා හෝ පරාර්ථය ගැන හිතලා හෝ ඒක නෝනේ සලකන්නා වූ කෙනෙක් වශයෙන් හෝ ඒක වටිනවා තමයි අප්‍රමාදීව කටයුතු කරන එක ඒ වගේම උභයාර්ථයේ පිණිස අත්තාර්ථය පරාර්ථය කියන දෙපිරිස විශේෂයේ විශේෂයම ඇති අර්ථයේ සලකලා ඒක නුවණින් සලකන්නා කෙනා විසින් මේක අප්‍රමාදීව සලකන්නට වටිනවා අප්‍රමාදීව සම්පාදනය කරන්නට වටිනවා කියන එකයි සරුවචනාංශයේ අර්ථය. ඉතින් මේ විදිහට ඒ මහානකම බ්‍රහ්මචර්යයක් සාසනික සම්පත්තියක් එක පැත්තකින් අන්තවාදීව බලනකොට පෞද්ගලික වැඩපිළිවෙලක් ආත්මාර්ථකාමී වැඩපිළිවෙලක් වගේ පෙන්වනට ඒ සම්බන්ධයෙන් අපි නිතරම භික්ෂුන් වහන්සේලා වශයෙන් මතක් කරන්න කියනවා පරපටිබද්දාමේ ජීවිකාති අභින්නම් පච්ච වෙක්කිතබ්බන් තමන්ගේ මේ ජීවිතය සිව්පසය නිතරම පරපටිබද්දයි මේ අඳින සිවුර අනුන් දෙන එකක් මේ වළඳන පින්ඳ පාතය අනුන් දෙන එකක් මේ ශීනාසනීය අනුන් දෙන එකක් මේ බෙහෙත් පිළිකර අනුන් දෙන එකක් ඒ නිසා යුවා උපයාස පේන දෙයක්ම කිනාම අනිමාර්ථයෙන් ශ්‍රද්ධා දෙය සැපයි මාර්ගයෙන් මගේ භ්‍රමචාරීට උදව් කරනවා ඒ නිසා මම නිතරම අනුන් හා බැඳිච්ච ජීවිතයක් කියලා එකම චිත්තක්ෂණයක්වත් හිත අතනෑර මෙනෙහි කරන්න කියන උපයාස උපයා ගන්න කියනවා ආනේ නිසා කොච්චර තනිම කැලේකට ගිහිල්ලා Taman මේ Brahmacharya සාක්ෂාත් කරත් ඒක ਸਰවචනාංශී ඉරැඳලා තියෙන තාලෙට මේ Brahmacharya ශාසන ප්‍රතිපදා සකස් කළ තියෙන තාලට දෙපත්තක් එකතු වෙලා තමයි මේ සාක්ෂාත් කරන්නේ සිද්ධ වෙන්නේ හරියට අත් දෙකක් එකතු වෙලා එකට වැදිලා අකුඩියක් වදිනා වගේ ආන්නේ වෙලාවේදී කෙනෙකුට තමාංගේ ආත්මය ගැන සංවේගය පහල කරගෙන අප්‍රමාදීව සම්පාදනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනුන්ගේ අර්ථය ගැන නුවණින් සලකලා අප්‍රමාදීව කටයුතු කරන්න පුළුවන්. උභයාර්ථයේම නුවණින් සලකලා අප්‍රමාදීව කටයුතු කරන්න පුළුවන්. ඒක අර ස්වාර්ථයේ සලකලා කරන එක නා ප්‍රඥාව ඉස්සර කරගෙන යනවා. පරාර්ථයේ සලකලා කරන එක නා කරුණාව ඉක්මනට ඉස්සර කරගෙන යනවා. ඒ දෙකම කෙනෙක් සංවේගය පහල කරගන්න උදව් කරන්න පුළුවන්. උභයාර්ථයේම සලකලා මේක සම්පාදනය කරන්න පුළුවන්. ඉතින් මේ අග්ගේඛන්දෝපම සූත්‍රයේ යම් ආකාරයක වර ජීවන රටාවක් ගත කෙනී යම් ආකාරයක මේ සිව්පසේ කෙරෙහි වැරදිව කටයුතු කළොත් ලාභ සත්කාර සම්මාන සීලෝක පැත්තට පක්ෂව කටයුතු කළොත් ඒ සියලුම වැරදි ක්‍රියා ඒ සියලුම දුෂ්චරිත කියලා කියන්න පුළුවන් වැටෙන්නේ මිච්ඡා ජීවේ කියන තනි ගුණයකට <coughs> ඒ නිසා යම් කිසි කෙනෙක් තමන්ගේ ආජීවය ගැන තැකීමකින් තොරව කොච්චර සීල සමාධි ප්‍රඥා පූර්ණණයට ගියත් කවදා හෝ ඒ ආජීවය සකස් කරලා ඒ ආජීවය මේ සීල සමාධි ප්‍රඥා පූර්ණණයට සමගාමී වෙන තෙක් සර්ව සමාන්තර වෙන තෙක් කවදාකවත් එහෙම කෙනාට සම්මා වායාමයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ විස්තර වශයෙන් මේ දවස් 7-8ේම 17 වෙනි දවසේ ඉගෙන ගත්තේ සම්මා වායාම සම්මා ආජීව සම්මා වායාම කියන දෙක අතර සම්බන්ධතාවය. ඒක නිසා සරුවචනාංශේ චත්තාරීෂක සූත්‍රය සඳහන් කරලා තිනවා සම්මා ආජීවංකෝ භික්කවේ සම්මා වායාම පහෝති කිය. යම් කිසි කෙනෙක් හරියට සම්මා ආජීවයේ නඩත්තු කරනවා නම් තමන්ගේ ජීවන රටාව බඩගෝස්තරේ අම්බ කරන කන ක්‍රමයේ යැපෙන ක්‍රමය සම්‍යක්‍රමයට පාවිච්චි කරනවා නම් අර නිතරම ශක්තිය තියෙනවා නිතරම උනන්දුව තියෙනවා නිතරම වායාමයේ අත්නවරින වෑයමක් තියෙනවා ඉතින් ඒ කෙනාට මේ දිවේලේ පවතින අප්‍රමාදය කොහොමද කරන්නේ ඒකට කොහෙන්ද ශක්තිය කියලා ප්‍රශ්නයක් වෙන්නේ ඇත්ත වශයෙන්ම තනි තනියම බලනවා නම් ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට තමයි තමන්ගේ ජීවිතයේ අවදි භාවයේ සඳහා තමන්ගේ ජීවිතයේ කුසීතකම් කපාගෙන නිතරම එළඹ සිටි සීයෙන් එළඹ සිටි නෙවෙයි එළඹ සිටි වීරියකින් යුක්තව ගතකරන ආජීවයේ බලපෑමක් දැනෙන්නේ සාරුවච්චන් වහන්සේට පමණයි. වෙන මිලෝ සතෙකුට හිතෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මේ දල්වාගත් වීරියකින් යුක්තව නියමිත එල්ලේකින් යුක්තව ගතකරන අවශ්‍ය කරන්නා වූ ඒ තරුණකම, ඒ ඔදය, ඒ ශක්තිය කොහෙන්ද එන්නේ? උගව දෙනෙක් හිතනවා මේක විටමින් B ටැබ්ලට් එකකින් එනවා වෙන්න ඇති නැත්නම් වීවා බීපුවාම එනවා ඇති එහෙම නැත්නම් එනර්ජයිසර් එකක් බොන්න ඕනේ ඒකෙන් තමයි මේ ගන්න ඉතින් එවුවා නැතුව කැලේ කොහොමද මේ දිගට දිගට භාවනා කරන්නේ කියන්නේ නමුත් සර්වචනන්සේ ඊට ගොඩාක් කල්පගීෂණ කරලා මේ කතා කරන්නේ තමන්ගේ ජීවන රටාව එහෙම නැත්නම් සම්මා ආජීවය පුදුමාකාර විදිහට ඒ පුද්ගලයාගේ හිතේ අවදි භාවයට ශක්තියට බලපාන ඒ සම්මා ආජීවය යම් කෙනෙක් නොතක කටයුතු කෙරුවොත් ඒ පුද්ගලයා ලාභ සත්කාර විශේෂ වැටෙනවා. සිව්පසය නොමනා විදිහට පාවිච්චි කරා වෙනවා. මිච්ඡා ජීවිතයට වැටෙනවා. ඉතින් ඒ අතින් බලනකොට සම්මා ජීවිතයට වැටෙන සිව්පසයේ දිහා නුවණින් සලකා කටයුතු කරන ලාභ සත්කාර සම්මාන සිලෝකට නොවැටෙන ලස්සන ඉරක් ඇඳලා දීලා තිනවා මේ මහානකමට. පැවිද්දට මේක ਸਰවචන්නාංශ විසින් ඇති කරපු සංඝ සමාජයේ මේකට ලස්සන දි රැඳලා පෙන්නලා තියෙනවා. නමුත් ඒකට සීමා කරලා නැහැ. ඒක බික්කු බික්කුණී වශයෙන් දෙකට කඩලා ඊට පස්සේ උපාසක උපාසිකා වශයෙන් ඒකේ තියෙන යම් යම් සීමාකාරී සාධක පෙන්නලා අන්තගාමි වෙලා ගාක් කැත ආජීවයකට වැටෙන්නේ නැතුව ගාක් කැත විදියට ලාභ සත්කාර උපයන්නේ නැතුව ගාක් කැත විදියට ආහාරයට ඇඳුමට ඉන්න නිවසට බෙහෙතට අන්තගාමි වෙන්නේ නැතුව කටයුතු කිරීමේ ශික්ෂණයක් ඒ උපාසක උපාසිකාවන්ට තියෙනවා. ඉතින් යම් කෙනෙක් තමා විසින්ම උපාසක උපාසිකා බව පිළින කරගෙන තමා විසින්ම සීලයක සමාදන් වෙලා කටයුතු කරනවා නම් එතකො නිතරම පරමාදර්ශයට තියාගන්න භික්ෂු සංඝයා. භික්ෂු භික්ෂුණීන් අරගෙන ඒ ඇත්තන්ට සූක්ෂම ඊ타ත්ම සියුම්මද හැම කාරණාවකටම වගේ කළ යුතු අයුතු එහෙම නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර හලයුතුදී ගතයුතුදී තියෙන. ඉතින් ඒ කටයුතු භික්ෂුවක් විසින් කළ යුතු නොකළ යුතු හලයුතු ගතයුතු කාරණා හරියටම පරමාදර්ශව කටයුතු කෙරෙන්නේ ඉති රහතන් වහන්සේ කෙනෙක් අතින් තමයි. ඒ රහතන් වහන්සේ නමකටවත් හිතා ගන්න බැරි අතිගම්භීර තත්වයක් ਸਰවඥ වහන්සේ ළඟ තියෙනවා. ඊට පස්සේ පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවා. ඊට පස්සේ මහා රහත් රහත් ආදී ක්‍රමයේට ඒ පෙත ඒ ඒ පරමාදර්ශය උන්වහන්සේලා ගෙන හරපාන. ඒ ගෙන හරපාන දේවල් එවැනි පිං නැති, එච්චර කුසලතා නැති, එච්චර කලපුරුද්ද අහපුරුද්ද දකපුරුද්ද නැති අනාගාමී උතුමෙන්ට අමාරුයි ටිකක්. ඒ වගේම සකදාගාමී උතුමෙකුට ඊට වැඩිය අමාරුයි. සෝවාන් කෙනෙකුට අමාරුයි. ගිහි කෙනෙක් එවැනි දෙයක් හිතනවා කියලා කියන්නේ රහතන් වහන්සේ නමකගේ වගේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක පිළිබඳ අදහසක් නැතුව මේ සිව්පසේ වෙනුවේ ගිජු භාවයකින් තොරව ජීවන රටාව එහෙම නැත්නම් ආජීවයේ සකස් කරගෙන ජීවත් වෙන්න මම ඕනේ මම කරන්න ඕනේ මේක මගේ යුතුයකමක් කියලා ගියෙක් හිතනවා නම් ඒකත් මහ ශ්‍රේෂ්ඨ වැඩක්. ඒ කියන්නේ ඒ තරම් හිතා ගන්න බැරි තරම් මේ මේ ලෝකයේ ආජීවයෙන් කෙලසිලා ඉතියි. ඒ තරම් හිතා ගන්න බැරි තරම් මේ ලෝකේ ලාභයට සත්කාරයට ගිජු වෙලා ඉවරයි. ඒ වගේත් හිතා ගන්න බැරි තරම් මේ ලෝකේ මේ ශිවපසේ විනුවේ කඹරනවා, පහඳිනවා, අතිකාල සේවාවල් කරනවා, රට රාජ්‍ය ලතහැරලා යනවා, ඉඩම් බූදල් විකුණනවා මේ ශිවපසේ. ඉතින් අන්න එහෙව් 99%ක්ම කාමභෝගීව විවිධාංගීකරණය හරහා විවිධත්වය හරහා කාමයට යද්දී මේ ජීවන රටාවක් ගැන හිතන එහෙම නැත්නම් ශිවපච පරිභෝගයේදී ප්‍රයෝජනෙ සලකලා කටයුතු කරන ලාභයට සත්කාරයට ලැජ්ජා කරන පිළිකුල් කරන දෙයක් හිතුවා පවා ඒක මම හැබැයි වෙනසක්. ඉතින් මේ රැස්ලා ඉන්න ඔක්කොමලා අපි එකිනෙකලා කතා කරලා නෙමෙයි අපි ඔක්කොම මේ givisුමේ ඉන්නවා. අපිට තේරුමක් තියෙනවා මේ රට්ටු මොන જાතියෙන් මේවා කරගෙන ගියත් මේ ලාභ සත්කාරයට අපේ අමල තාත්තලා ගියත් අපේ ගුරුවරු ගියත් අපේ රාජ්‍ය නායකයෝ ගියත් අපි මෙතෙක් දාලකපු ආදර්ශවත් චරිත ගියත් ගැළපෙන්නේ ඕක තුච්චයි ඕක පහත් ඕක දුකගෙන දෙනවා කියලා මොකද්ද අපේ යටි හිතේ දෝංකාරයක් දෙනවා ඒ වගේම මේ ජීවිතයේට මේ කෑදරකම තියාගෙන ඇඳුමට පින්ඩපාතෙට සීනාසනෙට නිකන් ඉන්න නිවහනට බේත් වලට මේ ගමන යන්න බෑ. මේ මැදමාවත කරන්න බෑ. ඒක නිකන් රබර් පටියක් දෙපැත්තට ඇද්දා වගේ ලාභ සත්කාර සම්මාන සීලෝක මාර්ගයේ එකක් නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව එකක්. ඒ වගේම මේ ජීවන රටාව කියන එක කොච්චර හැංගිලා කෙරුවත් උගුරට හොරා බේත් බොන්න බෑ. Taman උපේන දේ වැරදි ක්‍රමයට උපදිනවනම් ඒක කන Tamanගේ දුවා දරුවන්ට පවා ඒ සාපේ ගන්න. પરම්පරාවට මෙයනවා ඒක. ඒ නිසා පුළුවන් තරම් තමනොත් යම් ප්‍රමාණයකට උසීත උෂ්ණ විඳ දරාගෙන මැසි මතු රෝද විඳ දරාගෙන බඩගිනි සාපිපාසාව විඳ දරාගෙන උපේන ක්‍රමයේ ගැන යම් ප්‍රමාණයකට වග වෙන්න ඕන. එහෙම වග වුණොත් තමයි අපේ දුවා දරුවන් අපිට බණීවි. මෙච්චර පුළුවන්කම තියේදී රට්ටු මේ තරම් අසාධාරණින් හම්බ කරද්දී ඇයි අපි විතරක් මේක සාධාරණ කරන්න හදන්නේ කියලා. ඒ වගේම අපි යැපේ නැත් වගේම හැම කෙනෙක්ම දොස් කියාවි නමුත් කවදා හරි හොඳට මතක තියාගෙන ඉන්න ප්‍රඥාව කියන්නේ ඕන ඔතන තමයි භාවනාවේදී යම් අස්පනා අපිට ප්‍රතිඵලයක් ලැබලා තියෙනවනම් පින්වන්තන ප්‍රඥාවන්තන ඒ මිනිස්යාගේ ඒ ධර්මයට දක්වන අනුග්‍රහය ගෞරවය තමංගේ ඉදිරි ප්‍රගතිය පිළිබඳව තියෙන සංවේදී භාවය පේන්නේ මිනිස්යාගේ ජීවන රටාවෙන් තමයි. ඒ මිනිස්යාගේ ජීවන රටාව වෙනසක් වෙන්නේ නැත්නම් ඉතින් ඒක තනි කර උගුරටොරා බෙහෙත් වීමක් වෙනවා. එහෙම නැත්නම් පය බර වායයට පිටි කර හය බෙහෙත් බඳින්නසේ ගැළපෙන්නේ නැති හැමදාම කියනවා මගේ භාවනා ඉස්සරහට යන්නේ මට කොත් මොකද්ද නතර වෙලා වගේ පේන්න තියෙනවා කියලා හැමදාම සැක කරන්න ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ ලාභ සත්කාර વિશે සිව්පස්සේ පිළිබඳ මාත්‍රකාව මේ ජීවන රටාව කවදාකවත් දෙවන්නේකට සම්බන්ධ කරලා හිතන්න එපා හිතුවොත් දාස වෙනවා. කවවම කවදාකවත් ඔබ දෙවන්නේකට සම්බන්ධ නැහැ. ඔතන තියෙන්නේ තන්නි ක්‍රම තණ්හාවයි මාන්නයයි දිට්ඨියයි පමණයි. ඒ නිසා කවදා හෝ ඒ තණ්හා මාන දිට්ඨි පිළිබඳව නිර්වෘල් භාවය එනකොට තමන්ට ගොඩක් වැරදි කරපු තැනින් ටිකක් වැරදි කරපු තැන යනවා. ඉතින් ඒ නිසා සර්වචනාංශයේම නොසලකා කටයුතු කිරීමෙන් විඳින්න වෙන අනවරාග්‍ර ඒ දුක්ඛන්දරාව පෙන්නලා අවසානයේ කියනවා මහන්නේ නිසා අඩු ගානේ මේ කන බොන ටිකට නම්බුකාර වෙන විදිහට යහපත් ජීවන රටාවක් පවත්වා බලන්න. යහපත් විදියට මේ සිව්පස්ලේට විහිටපල්ලා එනනම් මේ ලාභ සත්කාට කිචු වෙන්න එපා එහෙම නැත්නම් Taman ගැන හිතලා හෝ දෙපාර්ශ්වය ගැන හිතලා මේක කරගෙන යන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒක නැවත නැවත කියමින් කියන්නේ අපි මේ මූල ධර්මයයි මත කරගන්න හදන්නේ සමාහට දාන්නමත් දන්න, දැන්මත් පිළිගත්ත ක්‍රමයක්. ඉතින් එතනදී මේ සම්බන්ධතාවය හොඳට මතක තියාගන්න භාවනා දියුණුව කියලා කියන්නේ විදර්ශනා ඥාන ලැබීමක්වත් අභිඥා ලැබීමක්වත් ධ්‍යාන ලැබීමක්වත් මොනවත්ක්ම නෙවෙයි මේ ඉnde ඉnde තමන්ගේ ජීවන රටාව සරල කරගන්න. ජීවන රටාව පුළුවන් තරම් ප්‍රයෝජනීය සලකලා උපයෝගීතාවයේ සලකලා පරිසර දූෂණය ගැන සලකලා චිත්ත දූෂණය ගැන සලකලා ඒ ਸਰවඥාන්සේ පෙන්වපු ඒ ජීවන රටාවට වැටෙනවනම් අපිට හිතා ගන්න බැරි තාලයකට භාවනා විද්‍ය තමන් ආශාවෙන් බලාපොරොත්තු වෙච්ච ඒ ශක්ති සමාධි වීර්ය ප්‍රඥා ශ්‍රද්ධා සීල මේ සේරම පෙළ ගැහින්න පටන් ගන්නවා. ඒක එක පැත්තකින් සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවන රටාව වශයෙන් සුඛභෝගීත්ව කැප කරලා සාමාන්‍ය මධ්‍යම ප්‍රතිපදාවට එනකොට ඒහා සමාන කැපකිරීම කළ මධ්‍යම ප්‍රතිපදාවට දැනටමත් ඇවිල්ලා තහවුරු වෙච්ච කල්යාණ මිත්‍රයෝ නිකන් මේ තිරයක් අයින් කරලා දැක්කා වගේ දැක ගන්න පුළුවන්. ඒ වගේ මේ බුදුරජාන් වහන්සේ මේ කොච්චර දෝ ලෝකයේ විෂයන් උගන්වද්දී මේ නෛර්යානික සීසත් ධර්මයේ හරහා කෙනෙකුට බබු අත ගාලා තට්ටු කරලා කියන්න වගේ උන්වහන්සේ ජීවිත ආදර්ශයෙන් පෙන්නපු තර්කයෙන් ඔප්පු කරපු හිත් ගන්නාතාට ඉදිරිපත් කරපු මේ සූත්‍ර ධර්ම වල සැඟවිලා තියෙන ඒ ජීවන ප්‍රතිපදා තමන්ට පේන්න පටන් ගන්නවා. ඒ පේන පටන් අරගන්නීමයි භාවනාවේදී ඒ ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ආදී ප්‍රඥාවන් චෛසික ධර්ම වල වැඩිමයි අතර පුදුමාකාර නෑදා සම්බන්ධකමක් තියෙනවා. ඒ වගේ තියෙන බොහොම කාබනික සම්බන්ධකමක් තියෙනවා. ඒකයි සරුවචනාංශෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා ආජීවම් භික්කවේ සම්මා වායාමං පහෝති කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් මේක නොසලකා හිටින සමාජ හරියට අද මේ භාවනා බුද්ධ ආගම වැඩි පැතිරිච්ච ලෝකේ හරියට නිදර්ශන තියෙනවා. විශේෂයෙන්ම බටේ රටවල් වල ඒගොල්ලෝ මේ විදර්ශනාව කියන එක පෙත්තකට හරාගෙන ඉන්ජෙක්ෂන් එකට හදාගෙන ගහගන්න බැද්ද කියලා හදනවා. කිසිසේත්ම කැමති නැහැ මොනම විදියකින්වත් සීලයක් ගැන හිතන්න, දානයක් ගැන හිතන්න ජීවන රටාව වෙනස් කරන්න. ඒගොල්ලෝ කියනවා අපට ඒගොල්ලෝ උත්සාහ කරා ඇත්තටම. බටේ ලෝකේ ආසියා රටවල් වලට ඇවිල්ලා මේක උත්සාහ කරා සම්පූර්ණම සාර්ථක මේට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා සුද්ධ මෙහෙට එන වෙලාව. ඇවිල්ලා හැම තැනම ඇවිදලා උත්සාහයක් කරලා බැලුවා මේ ආශ්‍යාකරේ ක්‍රමයට ජීවත් වෙන්න පුළුවන් කියලා. ජීවත් වෙන්න බෑ. ආර්ද්‍රතාවය වැඩි, උෂ්ණ වැඩි, ආහාර වල මිරිස් වැඩි, මිනිස්සු අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වැඩි, සුද්ධට වසන් නැතුව ගියා මේක. සුද්ධට ආපහු යන්න උනා තමන්ගේ රටවල් වලට. ඉතින් ඒක අපි දැක්කා යම් කිසි ප්‍රමාණයක මේ භාවනා මධ්‍යස්ථාන තිර දුර්ලභම් වශයෙන්. ඒ භාවනා මධ්‍යස්ථාන කිසිම තැනක බැරි වුණා. ඒ බටහිරින් එන මිනිස්සුන්ට අවශ්‍ය විදිහට සකස් කරලා දෙනවා. ඒක පාඩුවක් නෑ. මොකද සුද්ධ මෙහෙ එන්නේ සුද්ධට ඕනේ පහසුකම් ටික ඊළඟට. භාවනා කරන්න නෙවෙයි නිවන් දකින්න නෙවෙයි. එයා හිතනවා මේ පහසුකම් ටික ඉදලා නිවන් දැබෙනවා නම් වරේ නැත්තම් නිකයි. එහෙනම් ඵලයන් අපිට මොකද? දැන් ඒගොල්ලෝ ඒ රටවල් වල ආරාම පිහිටවාගෙන ඒ කාලගුණයට ගැලපෙන විදිහට මේක සකස් කරන්න උත්සාහ කරනවා. මේකෙදි විශාල විකල්ප දෙකක් තියෙනවා. මහායාන බුද්ධ ආගම මේ වෙනකොටත් මේක සම්බන්ධව හෙට්ටු කරලා ඉවරයි. ඒගොල්ලෝ සිව්පස්සේ පිළිබඳව බොහෝම සහැල්ලු ඉඳ ගත කරනවා. ජීවන රටාව පිළිබඳව පැවිද්දොත් විවාහ වෙනවා. ඊට පස්සේ දැන් කියනවා ඒ වටේ ලෝකෙ ඉන්න නැත්තන බලන්න මහායාන ක්‍රමය හොදද තේරවාද ක්‍රමය හොදද කියලා. ඉතින් මෙතෙන්දී ඒ දෙබිඩි පිළිවෙතේ දෙපා දෙවිදියට බෙදිච්ච ක්‍රමයේ තේරවාදයේ තාමත් ප්‍රතිඵල නැති වුණාට බොහෝ දෙනාට ජනප්‍රිය නොවුණාට අර අල්ලාගත් සම්ප්‍රදාය අල්ලාගෙන ඉන්නවා. ඒ වුණොට මහායාන බුද්ධ ආගම මේක විනාශ කරලා කාලානුරූපව, ඍතු අනුව, දේශානුරූපව වෙනස් කරලා අද ලෝකේ බුද්ධ ආගමේ ලෝක ජනගහනයේ 97ක් නැත්නම් 96ක් විතර මහායාන බුද්ධ ආගම. තේරවාදී බෞද්ධයින් තාම සුළු පිරිසක්. නමුත් බුදුරජාණන්සේ මේ අපි මෙතෙක් කල් සාකච්ඡා කරපු ඒ ආර්යවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා මනනි මම මේ කියලා දෙන එක අග්ගඤ්ඤයි රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින් පිබ්බා නසංකීති නසංකීසති අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණී විඤ්ඤෝයි මම මේ කියලා දෙන ආර්යවංශ ප්‍රතිපදාව එහෙම නැත්නම් මේ සම්මා ආජීවයට පක්ෂව භාවනාවට නැඹුරු මේ ප්‍රතිපදාව අග්‍රයි. ඔය කවුරු මොන જાතියෙන් පරිේශන කරත් කාලානුරූප දේශනාරූප දේශානුරූප වෙනස් කරන්න ගියත් යම් ප්‍රමාණයට යන්න බැරුව නෙවෙයි. නමුත් යන්නේ නිවන හෙට්ටු කරලා. එනිසා මේක අග්‍රයි. ඉතින් රත්ඥා මේක චිර රාත්‍රඥයි. ඒ තාමත්ම පැරණි සම්ප්‍රදායයි. පෝරාණ අන්තිම පැරණි. අග්ගඤ්ඤ රත්ඥා පෝරාණ වංශඥා ලෝකයේ වංශයන් අතර මේ ආර්ය වංශය මනුස්ස ලෝක විතරක් නෙවෙයි තියෙන දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ දක්වා හැම තැනකම තියෙන සංවට්ට කල්ප විවට්ට කල්ප දෙකේදීම පවතින මේ ලෝකේ චක්‍රවාටේ නොඋනත් වෙන චක්‍රවාටට ගිහිලා හෝ පවතින බොහෝමත්ම පැරණි වංශයක්. ඒක නිසා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ. අසංකින්නා මේක හැඩ කරන්න ගියාට මේක උපමට්ටම් කරන්න ගියාට මේක ආලවට්ටම් කරන්න ගියාට කරන්න බෑ. කරන්න බෑ. කරන්න ගිය මිනිහා ඇඳි ගෑවිලා යනවා. කරන්න ගිය මිනිහා ඇඹරිලාම යනවා. පටන් ගන්නකොට නම් පේන තියෙන පොඩ පොඩ සංස්කරණය කරනකොට දියුණු වෙයි වගේ කිය. ලාභ සත්කාර වැඩි වෙනවා. ලාභ සත්කාර හරහාම අඹරවගෙන යනවා. ඒක මම දැකලා දිනව අවුරුදු 30ක් තිස්සේ මේ දෘෂ්ටි කෝණයෙන් මේ ලංකාවේ තියෙන බුද්ධ ධර්ම දිහා බලනකොට මේක සංකර කරන්න ගිය ඔක්කොම සංකර වුණා. නිසා බුදුදහම කියනවා අසංකින්නා මේක සංකර කරන්න බෑ. අසංකින්න පුබ්බා මේකට කලිමුත් මේක සංකර වුණේ නෑ. මේ මේක වෙනස් කරනවා බිත්තරේ හැඩේ වෙනස් කරන්න බෑ බිත්තරේ බිත්තරේම තමයි. ඕක හැඩ වෙනස් කරන්න ගියාට ඕක බිත්තරේ කියන්න බෑ. ඒ වගේ මේක වෙනස් කරන්න බෑ. මදටි ඇටේ මදටි ඇටේම තමයි. ඔලින්ද ඇටේ ඔලින්ද ඇටේම තමයි. ඕක හදන්න බෑ. ඒක බුදුහාමුදුරෝ පොළවේ අත ගහලා විකුණ කියනවා අසංකින්න අසංකින්න පුපාන සංකීයති දැනට මේ බුද්ධ ශාසනයේ මේක වෙනස් කරන්න ගියොත් වෙනස් කරන්නේ හදන මිනිහා වෙනස් වෙනවා මිසක් මේ ආර්ය වංශ ප්‍රතිපදාව මේ සම්මා ආජීවය මේ බුදුහාමුදුරුවෝ පෙන්වපු මේ ධෛර්යානික ජීවන පැවැත්ම අදට සංකීර්ණ වෙලා නැහැ. අසංකීර්ණ පොබා නසංකීති නසංකී ඉසන්ති මතර බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ආවත් මෛත්‍රී බුදුහාමුදුරුවෝ දේශනා කරත් මේ විදියට තමන්ගේ මේ චීවර පින්නපාත සේනාසන ගිලම්පස හතර කැප කරන්න කැමති නැත්නම් එකම ධර්ම මණ්ඩපයේදී මෛත්‍රී බුදුරජාන් වහන්සේ දේශනා කරන ලද සත්‍ය ධර්මයේ ශීමේ චිරු දිනාටම ලැබේවා කියනකොට සාදු කියලා නිවන් ලැබෙන්න හම්බ වෙන්නේ නැහැ. අද බැරි නම් බෑ. අද පුළුවන් නම් අදත් කැප කරත හැකි මේ බුද්ධ ශාසනයේ පණතිය. මුගද දෙනෙක් හිතනවා මේ කම්පැනි එකට මේ මේ කොන්ත්‍රාත් දීලා නිවන ලබන්න පුළුවන්. මොනම තාලෙන්වත් බෑ. Taman කල යුත්තේ අර කියන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වඩන්න ඕනේ තමගේ ජීවන රටාවෙන් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ගිය පාරට යන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදාවට එන්න ඕනේ මේ පිළිකර සිව්පසේ විශේෂයි ප්‍රයෝජන සලකලා වැඩ කරන එක කරපු මොඩකම් වලට සාපේක්ෂව අඩු වෙනවා. එනිසා මේක මත්තරත් නසංකී ඉස්සන්ති අපතිකුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුහි විශාල පිරිසක් මේක පරිේෂණ කරලා ඒක අනාගෙන අනාගාමි වෙනවට තමනුත් අනාගෙන හිටියට එහෙම කෙනෙක්වත් මේ ක්‍රමයට වචනයක්වත් කියන්නේ මේ ක්‍රමයට දොස් දෙයක් කියන්නේ ශ්‍රමණක් බ්‍රාහ්මණේ බුද්ධ ධර්ම නෙවෙයි වෙන කෙනක හෝ ඉන්න කෙනෙක් මේ සහැළු ජීවිතයට මධ්‍යම ප්‍රතිපදාවට එහෙම නැත්නම් මේ සිව්පසේ විශේෂ ප්‍රඥාවෙන් පාවිච්චි කිරීම පිළිබඳව කවදාකවත් කියන්නේ. ඒක හොඳටම අද වෙනකොට 2012 වෙනකොට හොඳටම ප්‍රසිද්ධයි. මේ ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව දන්න කෙනෙක්. ජාත්‍යන්තර දේශපාලන විද්‍යාව දන්න කෙනෙක්. ජාත්‍යන්තර සමාජ විද්‍යාව දන්න කෙනෙක් දන්නවා මේ සිව්පසය කාබාසිනියා කරන මේ සිව්පසයේ සුකෝපී විදිහට පාවිච්චි කර නැත්නම් ඒහා සමාන දඬුවම් ස්වභාව ධර්මෙම දීලා තියෙනවා. නොදැනුවත්කම නිසා හෝ වේවා ශ්‍රද්ධාව නිසා හෝ වේවා ස්වභාවික ජීවිත ගත කරන අපි කියනවා නම් සම්ප්‍රදාන කුල මිනිස්සුව පවා මිනිස්යන්ට තාම සබහා ධර්මයේ ආශිර්වාදේ තියෙනවා. ඒ නිසා අපි පරිගි අවුරුදු 200 250 ඇතුළත මේ සබහා ධර්ම වෙනස් කරනවා වෙනස් කරමි කියලා ගහපාදී කර නටන්න ගිහිල්ලා ඒකෙන් බැටකානව වෙනුවට සරුවචනන්සේ කියන උඹලට බැරිද සබහා ධර්මයට අවශ්‍ය විදිහට හැඩ ගැහින්න කියලා. අන්නේ හැඩ ගැහිමේ ශක්තිය වැඩියෙන්ම තියෙන සතා මනුස්සයා. අනික් සෑම තිරිසන් සතෙක්ම සහජාශයට කොටු වෙලා උපදින්නේ ඒ කටයුතු ටික කරලා මැරලා යන. මනුෂ්‍යයාට විතරක් මේ ආර්ය වංශයේ වේවා සතර සතිපට්ඨානේ වේවා හරියට වැඩ කරනවා අවුරුදු 7ක් මහන්සි වුණොත් ඒ පරිණාමය මෙතෙක්කල් හිර වෙලා නැතර වෙලා තියෙන ටික අවුරුදු 7ෙන් සම්පූර්ණ කරන්න. ඒක බුදුරජාණන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා මතක් කරලා දෙනවා. යම් කෙනෙක් උග්‍ර ප්‍රතිපත්තියට ගිහිලා කරන කියන හැම දෙයක් පිළිබඳව අප්‍රමාදීව කටයුතු කරනවා නම් ඒ කෙනාට අවුරුදු 7ක වැඩි දවස් 7ක් කරනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් උඟ දෙනෙක් හිතනවා මේ උනන්දු කරවීම පිණිස නැත්තම් මේ මිනිස්සුන්ට ධෛර්යය පිණිස පමණක් කියප එකක් කියලා. කවදාකවත් එහෙම හිතන්න එපා. ධර්ම අවබෝධය කියන එක චිත්තක්ෂණිකයි. ඒකට කල් ගන්නෑ. කොයි වෙලාවෙ ඒක වෙයිදන්නේ. ඒක නිසා අපි තීරුම් අරගන්න ඕනේ මේ භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන යනකොට ඒකේනා ඒ භාවනාවෙන් වැටෙන්නේ අරතිය නිසා. අරතිය කියලා කියන්නේ අධි කුසලයට කම්මැලි වීම. අන්නේ අධි කුසලයට කම්මැලි නොවි ලැබෙන ලැබෙන වඩා හොඳ අවස්ථාවක්, වඩා හොඳ ප්‍රස්තාවක් අත නෑර පාවිච්චි කිරීමට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. සෑම දිනකටම ක්ෂණ සම්පත්තිය සමාකාරව ලැබෙනවා. නමුත් තමන්ගේ තියෙන කාම ආශාව නිසා අර වඩා හොඳ ප්‍රස්තාව වෙනකොට කාමයේ වැඩි පැත්තට අපි ඡන්දේ දීලා අර නිකාමලාභී වෙච්ච ඒකාග්‍රතාවයට යන පැත්ත හරි අමාරුයි කරදරයි ඒක බොහොම සංකීර්ණ ඒක නිදිමතයි ඒක හරි කම්මැලි කියලා පැත්ත කරා. ඉතින් ඒ මනුස්සයාට වෙන කවුරුත් උහුණියම් කරන්න ඕනේ වෙන කවුරක්වත් මේ දෙස් දෙවල් දෙන්න ඕන කමක් නැහැ. එයාගේ කාලකන්නිකම ඇති. ඒ භාවනාව නතර වෙනවා. මෙන්න මේ කොක්ක මේ ඇන හිටීම හරියටම එතෙන්ටම තට්ටු කරන තැනක් තමයි ආර්ය වංශ සූත්‍ර දේශනාවේදී ඒ නිසා සරුවචනසේ පෙන්නලා මේ හතරක් වූ ආර්ය වංශ දේශනාවේදී චීවර පින්ඩපාත සේනාසන පිළිබඳව යම් කිසි කෙනෙක් නැවත සලකා බලමින් ඉන්දෙන් දෙන් දෙන් පාරිභෝගිකත්වය අඩු කරලා සුඛ භෝගීත්වය අඩු කරලා ප්‍රයෝජනීය සලකලා කටයුතු කරන පටන් අරගත්තොත් ඒ කෙනාට හතර වෙනිවට තියෙන භාවනා රාමතාර්ය වංශයේ සරුවචනාංශේ විස්තර කරලා දෙනවා. එයාට එළඹෙනවා අනිවාර්යයෙන්ම එළඹෙනවා යම් කිසි කෙනෙක් සිවුර පිළිබඳව, පින්නපාතේ පිළිබඳව, සීනාසනය පිළිබඳව. දැන් ගිහි වචනෙක් කියනවනම් ඇඳුම පිළිබඳව, කැම බීම පිළිබඳව, ලැබුම් පොළ පිළිබඳව මන්ත්‍ය ප්‍රතිපදාවට එන්නේ එන්නේ. එහෙම නැත්නම් සුඛභෝගීත්ව අයින් කරන්න කරන්න මේ මාස අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයන් කොටකට වැටෙනවා. ඒ කල්යාණ මිත්‍රෝ නිතරම උපේන නිතරම සපේන ක්ෂණ සම්පත්තියක් කියනවා. අප්‍රමාදයක් කියනවා. සතියක් කියනවා. විවේකයක් කියනවා. විස්රාමයක් කියනවා. හුදේකලා බවක් කියනවා. මේ මනසට අනිවාර්යයෙන්ම මේ හුදේකලා බවට මේ විවේකයට මේ විස්රාමයට ඇසෑරෙනවා. ආන්නේ ඇසෑරීම අනුව ඒ කෙනා සාමාන්‍ය මිනිස්සුන්ගේ වචනෙන් භාවනාව නොවුනත් මචං නිතරම ඒ භාවනා රාමෝ හෝති භාවනා රතෝ. කුණච පරම් භික්කවේ භික්ඛු භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහනා රාමෝ හෝති පහන රතෝ. මේ මනසට වර්ධනයක් සිද්ධ වෙන්න ගන්නවා. මනසේ වර්ධනයක් සිදු වෙනවා. ඒ කියන්නේ ඝර්ෂණي අඩු වෙනවා, ගැටුම අඩු වෙනවා. අඩු වෙලා निराවුල් වර්ධනයක් වෙන්න පටන් ගන්නවා මනසේ. භාවනා ඒකට කියනවා භාවන භාවන වඩනවා කියන එකයි වැඩිීමේ රතියක් ඇති වෙනවා. භාවනා රාමෝ හෝති භාවනා රතෝ. පහනාරාම හොති පහන රතු. ඒකට වැඩෙන්නේ නික්ලේශී පැත්තට. පහනාරාම හොති පහන රතු අතහැරෙන්නේ කාමවස්තු. කාමවස්තුන් අතහරින්න අතහරින්න ඒකත් මේ බයටවත් නෂ්ටකාමී නිසාවක්වත් ආදායම් බද්දට බය වෙලාවක්වත් නෙවෙයි. දැන දැන දැක දැක කාමෙන් අතරින්න අතරින්න භාවනා රාමතාවය වැඩෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් භාවනා විශේෂී පිච්ච කොකු ඇන හිටීම් ඇන වැඩීම් එන්නෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ හතරවෙනිට දක්වන මේ භවනාරාමතාව ආර්ය වංශය මුලින් මුලින් කරන චීවර පින්ඩපාත සීනාසන ආර්ය වංශහත් තුනේ ප්‍රතිඵලයක්. වෙන විදියකට කියනවා නම් කල යුත්ත තමයි චීවර ඉතරීතර චීවර ඉතරීතර චීවර සන්තුත්‍ත්‍යා සන්තුට්ටි මහාර්ය වංශේ ඉතරීතර පින්නපාත සන්තුට්ටි මහාර්ය වංශේ ඊතර ඊතර සීනාසන සන්තුට්ටි මහරේවංශය කළ යුතු දේවල්. කළ යුතු දේවල් වෙනකොට කෙරෙන දේ තමයි භවනාරාමතා මහරේවංශේ පහනාරාමතා මහදේවංශය. ඒතකොට භවනාරාම හෝති භවනරතෝ භවනාරාම හෝති පහනරතෝ. භවනාරාමතාය භවනරතිය පහනාරාමතාම පහනරතිය නේවත්තුක්ඛං සේති නෝපරං වම්බේති. ඒ පුද්ගලයා අර සිවුර පිළිවදව සීනාසනේ පිළිවදව පින්ඩපාතේ වගේ ශක්ති ප්‍රමාණේ හැංගිලා ගුණයක් වශයෙන් අල්පේච්ඡ වෙන්න බලන්න. ගුණයක් වශයෙන් මධ්‍යම ප්‍රතිපදාට ගුණයක් වශයෙන් ප්‍රයෝජන සලකලා වැඩ කරනවා. එතකොට එයා තුළ ඉබේම කල්යාණ මිත්‍ර ආශ්‍රය ගැඹුරු ධර්ම විවේකය විස්රාමය භාවනාරාමේ භාවනා රතිය වැඩ. මේ භාවනාරාමේ සහ භාවනා රතිය සම්බන්ධයෙන් වත් නේවත්තුක්කං සේති නෝපරං වේ. තමන් උසස් කළ සලකන්නේත් නෑ. ඒක තාම දන්නේ නැති තාම කෑදරකමට සිවුරු පින්ඩ පාත සීනාසන එහෙම නැත්නම් ඇඳුම්, කෑම, ගෙවල් දොරල ගැන රණ්ඩු කරන ලෝකේ පහත් කළ සලකන්නේ නැහැ. ඒ නිසා මෙයාගේ ගමනට කිසිම බාධාවක් නැහැ. මෙයාගේ ගමනට ඊර්ෂ්‍යාවකුත් නැහැ, ගැටුමකුත් නැහැ. පහනාරාම භාවනාරාමතාය භාවනාරතිය පහනාරාමතාය පහනරතිය නේව අත්තුක්කං සේති නෝපරං වම්බේති. අඟවන්නේවත් නැහැ කාටවත් මම භාවනා කරනවා කියන. අඟවන්නේවත් නැහැ මම ඇඳුම පිළිබඳව චාම් වෙනවා කියන. අඟවන්නේවත් නැහැ මම කෑම පිළිබඳ චාම් වෙනවයි කියලා. අඟවන්නේවත් නෑ මම. මම සීනාසන පිළිබඳ චාම් වෙනවයි කියලා. ඒක සම්බන්ධයෙන් ඒ විනයදී සඳහන් කළා තියෙනවා මම පණිදී සඳහන් කරා. මම මේ විවේකයට කැමතියි කියන එකවත් කියන්න ඕනේ නෑ. එහෙම නැත්නම් මේ අරණ්‍යයකින් කැමති සෙනඟට යන්න කැමති නෑ විවේක වෙන්න කැමති කෙනෙක් කාටවත් කියන්න ඕන අවස්ථාව ආවොත් ඒ ජන අංගනිකාවට වැටලා වැඩ කරනවා. නමුත් ඒක ඒක කරන්නේ අට්ඨියති හරායති ජිගුච්චි. ඒක පිළිබඳ පිළිකුලෙන් ඒක පිළිබඳ ලැජ්ජාවෙන් ඒක දුකක් වශයෙන් සලකලා පෙර කරපු අකුසල කර්මයක් නිසා මට දැනගට ඉන්න වුණා. මොකද කරන්නේ? ඒකේ මේ මිනිසුන්ට වැල්ල වැඩන්නේ මගේ නරක ඒ අර අර ඒක චිත්‍රපටයක ජෝබේ වික්‍රම කියනවා ඒ මනුස්සයා ගල් ගල් වෙඩියක් පුපුරන වෙලාවේ ළඟට ගිහලා ඔම්බකට රිවට් වෙලා ගල් ගෙඩිය පුපුරලා. ඒත් පොඩි එකා කන මොකටද මාමේ ගල් ගෙඩිය පුපුරන දැන් ඔබ ගියේ කියලා. ඒතර ජීවබේක නේද ගියා නෙවෙයි පුතේ ග්‍රහය අරන් ගියා. ඉතින් මොකද කරන්නේ? එන්නේ ඒක නිසා තමයි අපිට මේ සෙනඟක් මැදට යන්නේ. නමුත් මේ පුද්ගලයා හැම වෙලාවෙම දන්නා විවේකය හොඳයි කියලා. නමුත් අර සෙනඟට දොස් කියන්නේ මේක කර්මයේ වෙන වෙලාවනේ. සෙනඟට දොස් කිව්වොත් ආයෙත් කර්මයක් ඇසෙන. අපේරකල අකුසල කර්ම නිසා මට සෙනඟක් තියලා ඉඳ වුණා. අනේ මට මින් ඉදිරියට මේ සෙනඟට කරදර කරන්නත් එපා. මට මං මේ මේ සෙනඟත් එක කරන පිණිය ආනිසංසෙන් හරි කමන්නේ මට විවේකී ලැබේවා කියලා ප්‍රාර්ථනා ඒ නිසා එයා ඒ සෙනඟ මැද ඉන්නකොටවත් මේ පිරිසට ඇණයක් වෙන්නේ නැහැ. පිරිස යාට ඇණයක් වෙන්නේ නැහැ. දන්නවා මේ කරුණයක් ගෙවෙනවා. මේක නිසින්ින්ද ගෙවිච්චාවයි. ආයේ නැහැ මම මේ වගේ සෙනඟට ගැවසෙන විදිහේ ප්‍රාර්ථනා කියලා. ඒ අර සරුවචන් වහන්සේ නාගිත සූත්‍රයේදී ඉච්ඡානංගල ගමට වැඩපු වෙලාවේදී සරුවචන්සේ වැඩියයි කියලා විශාල කීර්තිතාවයක් ගිහිලා ඒ ශාස්ත්‍රීය මහා ශාල කුලෝලින් විශාල පිරිකර අරගෙන සර්වචනස උඩ අරන්නේ ඉන්නවා. දැන් මේ ඔෆිස් එකට ඇවිල්ලා. එන්න ගෝසා බස් වලින් පිරිකර අරගෙන ඇවිල්ලා. ඉතින් මෙහෙම පණිවිඩයක් කරන නාගිත හඳුරුවන්ගේ මෙතන ඉඳලා සර්වචනාංශට අවසරයි ස්වාමීන් වහන්සේ ඉච්ඡානංගල වාසීන් සර්වචනාංශයේ ගුණ කදම්බය අහලා විශාල මේ පිරිකර පෙනුමක් අරගෙන ඇවිල්ලා ඉන්නවා වන්දනා කරන්න. ඒ ආරාධනා දෙන්න ඉස්සලා බුදුහාමරණ ආනන්ද මේ කව මේ නාගිද කවුද මේ මාළු කඩේ කෙවුලෝ වගේ කෑ ගහනවා මට. ඒතර කියනවා ස්වාමීන් වහන්සේ මේ ඉච්ඡානංගල වාසී මේ මහා සාල බ්‍රාහ්මණ ශාස්ත්‍රීය කුල වලින් ඇවිල්ලා කියනවා. අනේ මට දකින්න ඕන කමක් නැහැ. අනේ මට විවේකයේ වේවා. විවේකයේ මට වේවා කියලා බුදුරජාණන් වහන්සේ නිකන් Tamanටම කියන සාප කරගන්න. අනේ මට විවේකයේ වේවා විවේකයේ මට වේවායි කියලා. එතකොට නාගිද සංශය දැනගන්නවා ਸਰවචනාසීචර මේ ඇලිගලි වාසියට කැමති නැහැ. විශේෂයෙන් මේ කෑ ගහන පිළිසක ඉටකට කැමති නැහැ. ගිහිලා අර පිළිසෙට කියනවා ਸਰවචනාංශ විවේක වෙනවා. අර පිළිස කියනවා අයියෝ කොච්චර කාලෙකින්ද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අයියෝ කොච්චර කාලයකට පස්සේ අපිට මේ පිළිකර පූජා කරන්න හම්බනේ අයියෝ කොච්චර කාලෙද අපිට ආශිර්වාදයක් කරගන්න පිළිත් තුනක් ඇට ගහන්න බබෙක් හම්බ වෙන්න බැරි ටික කරගන්න හම්බ වෙන්නේ අයියෝ එහෙම කරන්න එපයි ඉතින් අර නාගිත හමුදුර ආයෙත් ගිහිලා කියනවා සරුවචන් හන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ ඉතාමත් සද්ධාවෙන් ඒ කට්ටියගේ මේ පින්කම කරන්න කතා කරන උතුරන් කියනවා මට කියන්න තියෙන්නේ මේ විවේකයේ මට වේවා මට විවේකයේ වේවා මට මේ කෙවුලොත් එක්ක සම්බන්ධය නොවේවා හරීම ලස්සනට පෙන්නලා දෙනවා බුදු කෙනෙක් ඒ නිස්සද්ද භාවයට ඒ විවේකයට තියෙන කැමැත්ත ඊටත් පස්සේ නාගිත හඳුරන්න තාමත් බැරි වෙනවා ඉච්ඡානංගල වාසීන් සමතේකටපත් කරන්න. ඒ ඇත්තෝ ඒ ඇත්තන්ගේ තියෙන දුක් ගැන විල කිව්වට පස්සේ කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. සරුවචාන්සේ කියනවා නෑ කිසිසේත්ම සලකා බැලීමක් ඕනේ මේ වගේ කෑ ගහන කෙවිලොත් එක්ක මගේ සරුවචාන්සේගේ සම්බන්ධයක් නෑ කියලා නාගිත හඳුර වාඩි කරලා නාගිත හඳුරන්න දෙත කපන. දෙස කපලා කියනවා නාගිත මම යන ගමනේ ඉස්සරහට කවුරුත් මට පේන්න නැත්නම් පිටිපස්සේ පෙන් මට කවුරුත් පේන්න නැත්නම් මට අවශ්‍ය වලට මල මූත්‍රාවත් කරන්න පුළුවන්. සෙනගක් එක්ක හිටියොත් මට ඒකත් නැහැ. ඔගොල්ලෝ රැකියාව නිසා කොච්චරක් මර මූස හිර කරගෙන ඉනවද කියලා දන්නවද? ඒකෙන් අන්තිමට අපස්මාර කියලා ලෙඩේන බව දන්නවද? ඕගොල්ලෝ හිතන්නේ මේ විස බීජ වලින් එන්නේ කියලා. විස බීජ නෙවෙයි ඒ කටයුත්ත කරන්න ඕනලට කරන්න නැත්නම් මොන කරුමයක්. අපිට ගණන් උගන්වපු සර් ජයවර්ධන සර් කියලා කතෝලික මිනිස්සු උදේට ට්‍රෑම් එකක් දාගෙන එන්නේ. ගණන්කට හරි සරයි. ඒක නම් උඹලගේ බුද්ධ ධර්ම මට තේරෙන්නේ නැහැ. හැබැයි මට තේරෙන විමුක්තියත්. ඒ මොකද්ද විමුක්තිය? කක්ක කරන්න ඕලයි කක්ක කරන්න හම්බුනනම් එච්චර විමුක්තියක් නැහැ. මුත්‍රා කරන්න ඕලයි මුත්‍රා කරන්න හම්බුනනම් එච්චර විමුක්තියක් නැහැ. ওই දෙකත් නැත්නම් මොන කැඹිරිල්ලද? අපි මේ ගත කරන සමාජශීලී ජීවිතේ ඕකවත් නැහැ. නමුත් අපිට තේරෙන්නෙත් නැහැ හම්බෙන රුපියල් ගාණෙන් අපි මනින්න හදනවා හිර කරගෙන ඉන්න ගාණ කමක් නැහැ. සර්වඥාන්ස කියන්නේ මේකයි විමුක්තිය කියලා මහා ලොකු දේවල් නෙවෙයි. ඒ තමන්ගේ මේ ශරීරයට අවශ්‍ය ශාරීරික කෘත්‍ය කරගන්න නැති තරමට අපි මේ මුදලට ජනප්‍රියතාවයට ලාභයට සත්කාට වැඩ කරනවා නම් මේ කාගේ න්‍යායපත්‍යද මේකේ දුවන්නේ? කවදද අපි මේක තේරුම් ගන්නේ? අපිට ආර්ථික විශේෂඥයෙක් දේශපාලනඥයෙක් ඕක කියලා දෙයිද? අපේ පන්ති කාමරේ ගුරුවරයා කියලා දෙයිද? අපේ අම්මා තාත්තා කියලා දෙයිද? මෙවැනි ධර්මතාවයක් බුදුහාමුදුරගෙන කිසිම කෙනෙකුට නින්දාවට ලක් වෙන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් කියන්නේ භාවනාරාමතා භාවනාරතිය භාවනාරාමතා භාවනාරතිය ඇති කරගත්තට පස්සේ එයා කවදාකවත් මෙච්චර ගැඹුරින් ඉගෙන ගත්ත මේ ගම්බීර ධර්මය කෙවුලොත් එක කතා කරන්න යන්නෙත් නැහැ. තේරෙන්නේ නැති කෙනා දැකපුවම වෛර කරන්නෙත් නැහැ. ඒ මනුස්සයා කවදා හරි සංසාරෙ මෙතෙන්ට එන්න වෙනවා. එතකම් මේ ධර්මය ආරක්ෂා කරලා තියලා තමන් ජීවිතාදර්ශයේ කටයුතු ඒ කටයුතු කිරීම තමයි සෝයි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිසතෝ අයං උච්චති භික්ක වේබික්කු පෝරාණියක් ගන්නේ අරිය වංශේ දීතෝ. තමන් අර සිව්පසේ සම්බන්ධවත් බොහෝම නියතමානි වෙනවා. ලද්ද දෙයි සතුටු වෙනවා. ඒ පස්සේ ඒක හම්බෙන විවේකයේ තුල හම්බෙන කල්යාණ මිත්‍යා තුල අහුවෙන ධර්මයේ තුල කිතා ප්‍රහාණ සංඥාවෙන් භාවනාරාමතාවෙන් කටයුතු කරනවා කාටවත් අඟවන්නේ නැහැ. කවුරුත් පහත් කළ සලකන්නේත් නැහැ. තමන් උසස් කළ සලකන්නේත් නැහැ මෙන්න මේ කලාවේ අන්තිම දක්ක දක්ෂයි සෝහි තත්ත දක්කෝ ඒ දක්ෂතාවය සාමාන්‍ය බුද්ධි ඉක්මවල ගිය එකක් කියලා කියනවා ඒ දක්ෂතාවයේ සම්මා දිට්ඨිය හරහා යෝනිසෝමනස්කාරය හරහා සතිය හරහා යන එකක් ඒ දක්ෂතාවය වෙන කෙනෙක්ගෙන් අපිට උකහා ගන්නත් බෑ නොගෙනත් බෑ කල්‍යාණ මිත්‍යා මේක විංගාර්ථයෙන් කියලා දෙමින් පවතිනවා කල්යන මිත්‍යා නිතරම ගොළු භාෂාවෙන් මේක කියනවා. ඔය පොත්පත් කටපාඩම් කරාට, ලයිස්තු කටපාඩම් කරාට, දන් දුන්නාට, සිල් රැක්කට මේ විවේකේ හොයනවයි කියන එක, මේ විස්රාමයේ හොයනවයි කියන එක, මේ හුදකලාව හොයනවයි කියන එක හොයාගත්ත උදකලාවත් තව කෙනෙක්ගේ ගටන්න නැතුව ඉන්නවා කියන එක පොතක පතක හොයන්න බෑ. සුපර් මාකට් එකේ ගන්නත් නැහැ. ඉන්ජෙක්ෂන් වලක් නැහැ. ටැබ්ලට් එකක්වත් නැහැ. ඔපරේෂන් එකකින් ගන්නත් බෑ. ඒ දක්ෂ භාවය දකින්න කල්යාණ මිත්‍යා ක්‍රියාත්මක වෙන පරිසරය ඒ ඒ දේශය ප්‍රතිરૂප දේශ වාසයේ කල්යාණ මිත්‍යා ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණිය ලැබුණාට පස්සේ ඒකට නැමියාවක් ඒක දිහාවට ඇදී යන ගතියක් ඒකට ගෞරව කරන ගෞරව කරන ගතිය කියන එක පුදුමාකාර මේරිච්ච ගතියක් පුදුමාකාර හැබෑ වෙනසක් ඇති කරනවා කොයි වෙලාවෙ කොතනදී වෙයිද කියන්න බෑ හැබැයි ඒ දක්ෂ ඊට පස්සේ අනලස් වෙන්න වෙනවා. මොකද අපේ හිත තාම තියෙන කාමයට ආසාව. හිත තාම තියෙන ලාභයට ආසාව. හිත තාමත් තියෙන්නේ අර ඝන සංගණිකාට ආසාව. ඒ නිසා ඝන සංගණිකාට යන හැම වෙලාවකම ලාභ සත්කාර සම්මානට යන හැම වෙලාවකම සිවුරට පින්ඩපාතයට සීනාසෙට ගිලම්පසට ඇදීගෙන යන හැම වෙලාවකම අට්ටි යති හරායති ජිගුච්චති මේක පිළිබඳ ලැජ්ජිත වෙනවා මේක දුකක්ෂේ සලකනවා මේකට පිළිකුල් කරනවා. හැබැයි කාට ඔක්ක මේ අවස්ථාවේදී මේ මේ කලාව තේරුම් ගත්තට පස්සේ මායя කරන්නේ මේ මනුස්සයාට හැකිතාක් ලාභ සත්කාර සම්මාන දෙන්න පටන් ගන්නවා. කිලෝරක් නැති ලාභ සත්කාර දෙන්න පටන් ගන්නවා. ඒකට මේ මනුස්සයා අර ආයාසයෙන් උපෙන් ලාභ සත්කාර නෙවෙයි. හිතා ගන්න බෑ. දෝරේ කලාව කටාන ගියා වගේ ඒ මනුස්සයා කෙරේ පුදුම විදියට සිව්පසේද පිරිසද ලාභ සත්කාර දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ தত্ত্ব තියෙද්දි ඒ මනුස්සයා අනලස්න වුණොත් නිකමට හරි කිව්වොත් කමක් නැහැ මේ ලාභ සත්කාරයන වෙලාවේදී ඔන්න නියන පැත්තක දාලා මේක ටිකක් ගත්තට කමක් නැහැ කියලා ඒ අහුවෙන පිරිස් මම හරියට දැකලා තිනු ඉතාමත්ම ගුණවත් ඉතාමත්ම පින්වන්ත ඉතාමත්ම දන්න එහෙ වුණත් මේ ලාභ සත්කාරට ඇදිලා අන්න ඒ වෙලාවේදී මේ ලාභ සත්කාරවල තියෙන අසුචි ස්වභාවය මේ ලාභ සත්කාරවල තියෙන කෙලසන ස්වභාවය මේ ලාභ සත්කාර વિશે අපි වංචනික ස්වභාවය ෂටගතිය දකින්නවා කියන එක ඒකනම් හරි අමාරුයි sannivedanaya කරන්න. එහෙම දකින්න පුද්ගලියෝ දකින්න හම්බ වෙන ඇස් දෙකක් පින් කළා. එහෙම දේවල් අහන්න ලැබෙන කනත් පින් කර දක පින් කරලා තියෙනවා. අමාරුයි. කිසිසේත්ම හිතන්න එපා ඒක ලේසි කියලා කිසිසේත්ම හිතන්න එපා මේ ධර්මයේ ලාමකයි කියලා. නමුත් අනලස්සෝ ක්‍රියාත්මක කරන්න මේ වෙලාවේදී හොද හොද මඩේ දාන වෙලාව. ලාභ සත්කාරය ඉන්න පටන් ගන්නවා. එනින ලාභ සත්කාරයේදී තමයි ඒක අට්ටි යති හරායති jigucchati. මේක ලැජ්ජිත වෙනවා, පීඩිත වෙනවා, ඒක දුකක්සේ සලකනවා. එතකොට මේ යෝගාවචරයා මෙතෙක් සංසාරේ මම මොකද කරේ? මේ තරම්වත් ලාභ සත්කාර සම්මාන නැතුව මං කොච්චර බොරු කියලා තියනවද මං කොච්චර ඊර්ෂ්‍යාකම් කරලා තියනවද මං කොච්චර අනුංග දේවල් හොරකම් කරන්න හදලා තියනවද ආදි වශයෙන් බුද්ධම සංවේගයක් එන්න පටන් අර ගන්නවා මෙතෙක් කල් කරපු හැම දෙෙම මේ විවේකයට බාධායි මේ විස්රාමයට බාධායි මේ හුදකලාකමට බාධායි මේ නියතමානිකමට බාධායි ඉතින් අර රාශියක් ඇති කරගත්ත පරණ කුසල Java එහෙම නැත්නම් ඒ උපනිෂ්ඨේ සම්පatti මචං ගසාගෙන අරගෙන යනවා. ඔබට එපා නම් මොකටද කැරුවේ? ඔන්න කෙරුවනම් කපා. දෙන දෙයියෝ ගෙට දාගෙන දෙන්න වගේ ඒ මනුස්සයා ලාභ සත්කාර රාශියක් මැද ඒ නිහතමානී ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. එතනදී එනේ දක්ෂතාවයේ සෝහිතත් දක්ඛෝ අනලසෝ සම්පජානෝ පුතුමාකාර සම්පජඤ්ඤ ඥානයක් පාවිච්චි කරන්න ඕනේ. ඒකෙදී හරිම අසරණයි අපි ප්‍රතිරූප දේශයක හිටියේ නැත්තම්, අපි බුදුබණ අහලා තිබුණ නැත්තම්, අපිට කලින් කල්යාණ මිත්‍රෝ දැකලා තිබුණ නැත්තම් කවදාකවත් මේ ධර්මේ නොදන්න දෙවන්නේක එක අතටත් දීලා මේ ධර්මෙ ගොඩ එන්න බෑ. හරියටම ඒකට ගැළපෙන ආදර්ශය ගන්නවා කියන එක හරියට බාධා වෙනවා. හරියට මන්දෝත්සාහය වෙනවා. හරියට පරදින. ඒ නිසා ලක්ෂ වාරයක් කරමින් කරමින් ඒ සම්පජඤ්ඤය අතිශතෝ මනා සතියකින් යුක්තව මෙතෙක්කල් ලාභ සත්කාර හොයන තාකල් ලැබුණේ නැහැ. හරියට මහන්සි වෙන්න සිද්ධ වුණා. දැන් ඔක්කොම අතහැරලා මේ නිවන් පැත ලැබිච්ච ගමන් ඕ ගාල් ලාභ සත්කාර ඉන්න පටන් අර ගන්නවා. මේ සංසාරේ ස්වභාවය. මේක තමයි මේ සංසාරේ සමීකරණය. එපයි කියපු ගමන් එන්න පටන් ගන්නවා. හොයන ගතාකල් කවදාකවත් හම්බ වෙන්නේ. අන්න එවැනි ධර්මතාවයත්දී සතිය පිහිටනවා කියන එක ඒක ලේසි නෑ අපිට මේ ආනාපානෙට සතිය පිහිටනවා වගේ එකක් නෙවෙයි ඒක. නැත්නම් මේ වම දකුණ තියෙන වාරයක් පාස සතිය පිටුන එකක් නෙවෙයි ඒක. මේක භාවනාවේදී නොලැබෙන එක්කුත් නෙවෙයි. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි යම් වෙලාවක ලක්ෂ වාරයක් වැඩි කර කර ඉඳලා හරි කමන්නේ තේරුම් ගත්තොත් මේ ආනාපානයේ තුනී වේගන යන එක තමයි මෙතෙන්ද වෙන්න තියෙන එක මේකට අකුල් හෙලන්නේ නැතුව අවුල් කරගන්න නැතුව ඒක එහෙම නිදා ගන්න කොටියට නිදා ගන්න ඇරලා සංසුන්ගේ නානපාන සංසුන්ෙන් දැරලා මම මේකට අනුග්‍රහ කරන්න නම් අධික සතියකින් අධික ප්‍රඥාවකින් අධික වීර්යයකින් ඒ සංසිඳනටි බලහන් ඉන්න ඕනේ කියලාකොට ඒ සංසිඳීම හරහා කවදාකවත් නැති විදිහට ඔන්න සද්ද ඇවිල්ලා කරදර කරනවා. අහපු නැති જાති දෙවිය සද්ද, බ්‍රහ්ම සද්ද, പ്രേත සද්ද, යක්ෂ සද්ද ගොඩාක් එන්න පටන් ගන්නවා. ඒ වගේම රූප නානා ප්‍රකාර හිතපු නැති જાති මැරිච්ච අම්මා වෙනවා, ජේතවනාරාම වෙනවා, බුදුහාමුදුරුවෝ වෙනවා, අපාය වෙනවා, ශරීරේ කැලි පේනවා. ඉතින් බාහනව කරන පටන් අරගත්තාට පස්සේ নানা ආකාර රූප පේනවා. සමහරට ගන්ධ જાති එන්න පටන් ගන්නවා. රස જાති එන්න පටන් ගන්නවා. ආන්න මේ වෙලාවේදී යෝගාවචරයා මේ මේක මනෝ විකාරයක්ද භාවනාවේ දියුණුවක්ද එහෙම නැත්නම් සීලය කැඩිලාද එහෙම නැත්නම් සති සමාධි නැතුවද කියලා වැටෙන අවස්ථාවල් ලක්ෂ ගණක් තියෙනවා ගොඩේන අවස්ථාන එකයි දෙක. අන්න ඒ වෙලාවේදී පවතින අරතිය අධි කුසලයට කම්මැලි නොවි මම මේකට දැවතරට මුණ දෙන්න ඕනේ. මුණ දීලා මේ ආනාපාන සතිය සියුම් වෙන්න වෙන්න හිතේ සූක්ෂමතාවයේ ප්‍රණීතතාවය වැඩි වෙන්න වෙන්න වෙන්න නැහිච්ච සද්ද වගේක් ඇහෙනවා වෙන්න නොපිනිච්ච රූප වගේක් පේනවා වෙන්දි නැ නොතනිච්ච වේදනා වගේක් දැනෙනවා ගඳ වගේක් දැනෙනවා රස දැවකක් දැනෙනවා ඒ මොකද හිත ප්‍රණීත වෙන නිසා නමුත් ඒ ප්‍රණීත භාවය නිසා පැමිණෙන මේ දේවල් વિશે මම කොහොමද පිළිහිටන්නේ? මම මේවා මෙනෙහි කරන්න ඕනේද? ඒ වුණාට ආනාපානෙ මෙනෙහි කරන්න ඕනේද? එතන මේක සතිය නැතිකමක් නිසා හිත වරදොලා තේරුම් ගන්නවද? සමාධි නැති නිසා වරදොලා තේරුම් ගන්නවද කියලා යෝගාවචරය කවදාකවත් විශේෂ ගෝචර වෙච්ච නැති තැනකට වැටෙනවා. අන්නේ වෙලාවේදී මේක නැවත නැවතත් බලමින් ගෙවෙන්නා වූ ආනාපාන සතිය ගෙවෙන්නා වූ ආනාපානය කාන්තාර යන මිනිහෙක් උතුරුතරුව බලන්නාසේ. මොහොතේ අසරණ වෙච්ච මිනිස්සේ උතුරුතරුවෙන් දිශාව ගන්නාසේ. ගෙවෙමින් පවතිනා වූ ආනාපානිය අත නෑර ඔය මොන්න උසුළු විසුළු පෑවක් මොන්න දහර සනි නැටුවක් මොන්න જાති පෙන්නුවක් තමන්ගේ අල්ලගත් ආනාපාන දිගේම යනවා කියනකොට විශාල අර්ථයක් අවශ්‍යයි භාවනා රාමයක් අවශ්‍යයි භාවනාව ලාමක දේවල් වලට නතු වෙන්නේ නැතුව ගෙවෙමින් සියුම් කරමින් ප්‍රණීත කරමින් යන ආනාපානයම සරණ පිහිට කරගෙන මේ එන දේවල් මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව මගේ ආත්මය කියන්නේ නැතුව අතහැරීම භාවනාරාමෝති භාවනරතෝ පහනාරාමෝති පහනරතෝ භාවනා වැඩෙන්න අරින්න සතිය සමාධිය ආනාපානත් එක්ක අතරක් දීගෙන වැඩෙනවා එතකොට මේ පැත්තෙන් নানা ආකාර බොහෝ මෙතන නැහිච්ච සුන්දර එනවා ඔක්කොම ප්‍රහාණය කරන්න කොහොමද මම නෙවෙයි මේක නෙවෙයි මම භාවනා කරේ මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියනකොට මේ විදියට නිවනම අරමුණු කරගෙන භාවනාරාමය පහානාරාමයේ දෙක තේරුම් ගත්තේ නැති කෙනා සමහර විටක මේ සියුම් ප්‍රණීත භාවය නිසා ගිය ආත්මෙ දකින්න ඉඩ තියෙනවා. ගිය ආත්මෙ ආපු පරණ මතකෙ ඉන්න ඉඩ තියෙනවා. ඒ කිය ඒ මනුස්සයා එතන ඉඳලා මට මේ අනුන්ගෙත් ආත්ම පෙරෙව්ව පේනවා, මගේත් එකක් පේනවා කියලා කෝවිලක් දාගත්තොත් මොනවා වේද කියලා පොඩ්ඩක් හිතා ගන්න. කී දෙනෙක් අද ඒ වෙනකොට කෝවිල් දාගෙන පේන කියන්න පටන් ගන්න තියෙනවා. අනුන්ට සාන්ති කර්ම කරන්න, සුවසේවාල එලවන්න මේ ගිය ගමන සම්පූර්ණයෙන් නතර වෙලා මේ ලාභ සත්කාර දෙන කෑදරකම නිසා අර සූක්ෂම தත්ත්වයට ය아가න්න බැරුව නිවන පාවා දීලා ආයසරයක් අර කුණු කන්දලයක වැඩ. ඉතින් භාවනා කළ මට්ටමට ආවට පස්සේ භාවනා නොකරන යුගයට වැඩිය මායя දෙන්නේ බොහොම සූක්ෂම ලක්ෂණ. ඒ හැම ලණුවකින්ම භාවනා යෝගාවචර වැටෙනවා. වැටෙන්නේ මොකක්වත් නිසා නෙවෙයි නිවනට වැඩිය ලාභ සත්කාර සම්මාන කැමති වෙන්න නිසා. නිවනට වැඩිය ප්‍රත්‍ය කැමති වෙන්න නිසා. නිවනට වැඩිය මේකේ ආජීවයේ නොදන්නකම නිසා ඒ යෝගාවචරය රවට්ටන. ඒ රවට්ටන දේවල් අద్භූත ධර්ම විජේට ධර්මයේ තියෙන මැජික් විදියට ප්‍රාතිහාර්ය විදියට සලකන එක තමයි ආගම කියන මේ වැඩෙන් කෙරේ. ආගමෙන් කරන්නේ මේවා පුළුවන් තරම් උද්දීපනය කරන්න කියනවා බුද්ධ ආගම අනිකුත් ආගම් එක කැපී පෙන්නම් මේකින්න දෙතුන් දිනක්වත් වතුර උඩ ඇවිදලා පෙන්වන්න. මේකින්න කට්ටිය අහසින් ගිහිල්ලා පෙන්වන්න ඕනේ. නැත්තම් කොහොමද මේ මොන දෙයක් කරුවක්වත් බේරන්න බෑනේ අහසින් යන කෙනෙක් කියනවනේ වැඩේ හරි. එන එක පාරිම බුද්ධ ආගම පළවෙනි කියලා හිතා ගන්න පුළුවන්. එහෙම නැත්තම් මේ ප්‍රත්‍යහරි බලන්න පුළුවන්. වතුර ඇවිදින්න පුළුවන් නම් පොළවේ කිමිතෙන්න පුළුවන් නම් ඉතින් හැම කෙනාම භවනා කරන්නේ නිවන නැතත් කමන්නේ පොඩ්ඩකට හරි කමන්නේ අහසෙන් යන්න. ඉතින් ඥානරාම ස්වාමීන් ඉන්න කාලේ ඉතින් බොහොමත්ම සිව්පසෙන් උපස්ථාන කරන කෙනෙක් ඇවිල්ලා කවලු ස්වාමීන් වහන්සේ දැන් උභාන්සේවත් අඩු ගන්න. පොඩ්ඩක් අහසෙන් ගිහලා පෙන්නන්න. ඇයි කියලා වල ඊට පස්සේ කිව්වලු ස්වාමීන් වහන්සේ මේ වෙන මොනම දෙයකවත් මිනිස්සු කරගන්න බෑ. ඒක තමයි දැන් ඉල්ලන්නේ. ඉතින් ඊට පස්සේ කිව්වලු ඉතින් මහත්යෝ කාක්කත් අරවනේ අහසින් කිව්වා. කිසිම ඉදි ප්‍රාතිහාරයක් නැහැ. කපුටොත් යන්නේ. ඒකද මගෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද උන්වහන්සේ පිළිබඳ දෙකක් තිබුණේ මේ භ්‍රමචර්ය රැක්කේ ඔය කවුරුත් ඉදි ප්‍රාතිහාරය පෙන්නනවක් කප්ටෙක් කරන වැඩේ කරන්නවත් නෙමෙයි. දවසක් සරුවචන් වහන්සේ ගෝලීකුයි ගමනක් ඇති ගඟක් හම්බ වෙනවා. ඉතින් ගමේ පාරුවක් ගඟේ පාරුවක් එනවා. ඒ පාරුව පොඩ්ඩක් පිටත් වෙලා සරුවචන් වහන්සේ ඉන්න පාරුව එනකම්. එතකොට වෙන්නේ ඉදි ප්‍රාතිහාරය සහිත අන්‍ය තීර්ථකෙක් ඇවිල්ලා එයා වතුර උඩින් ගලේ හැපැත්තට යනවා. ඊට පස්සේ ගෝලයා බුදුහාමුදුර කාට වල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් එහෙම කරන්න ඕක කියලා. ඔබ වහන්සේත් ඒ කියන්නේ වතුර යන්නේ ඉතින් බුදුහාමුදුර පොඩ්ඩක් හිටපන් කියලා. ඊට පස්සේ එහා පැත්තට ගිහලා ඔරුව ආපහු ආවට පස්සේ බුදුහාමුදුර ඔරු කරෙන් අහනවා ඔබ ඉගොඩට යන්න කීයක් ගන්නවද? අඩමස්සක් ගන්නවයි කියනවා අඩමස්සක් කියලා කියන්නේ ඩොලරකින් හතරෙන් එකෙන් භාගයක්. කියන්නේ අරුක් කාලක්. ඉතින් ගෝලයන් අහනවා යකෝ මේ ඔක්කොම ප්‍රාතිහාරයට අඩමස්සට නේද කියලා. පොඩ්ඩක් හිටියානම් අඩමස්සේ යන ගමනේ නෙතිනේ. ඕකට ප්‍රාතිහාරය පාන්න දෙයක් තියෙනවා. ඒ නිසා මෙතන ඉන්න කී දෙනෙක් මේ ලනෝ කාලා ඉන්නවද කියලා මට මොන බලනම් කියන්න බෑ. හැබැයි මම දන්නවා මං හිතනට වැඩි පිරිසක් මොතන ඉන්නේ මේ නිස්සරණවණි ඇවිල්ලා මොනවා හරි ගෙදර ගෙනියන. ඒක නම් මම හොඳටම දන්නවා මේ 30 වෙනි රිට්‍රීට් එක අහන ප්‍රශ්න වලින් තේරෙන්න පටන් ගන්න තියෙනවා මේගොල්ලෝ කොහොම හරි එක්ක අභිඥාවක් එහෙම නැත්නම් මේ සෝවාන් එහෙම නැත්නම් මාර්ගඵලයක් එහෙම නැත්නම් මේ ඥාතියින්ට පින් දෙන්න ක්‍රමයක් එහෙම නැත්නම් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රමයක් එහෙම නැත්නම් රට යන්න මොකක් හරි ක්‍රමයක් හොයන්න තමයි යන්නේ. නැතික තියන්නේ වාසීර් හරියනවා කියන්නේ වරදිනවා වරිදිනවා කියන්නේ හරි. නිවන් පෙතේ යනකොට මේ සූක්ෂම ධර්ම මතුවෙන්න මතුවෙන්න තමයි මේ ලාභ සත්කාර පැත්තක දාලා නිහතමානී ඒ වගේම අධිකම අපිච්චතාවයේ සලකගෙන ගියොත් බුදුජානකේ සඳහන් කරන මුන්නම බාධාවක්වත් එන්නේ නැහැ. බාධාවේ එන්නේ සන්නාමාන දිට්ඨිය හරහා ඒකෙන් ක්‍රමිකව හෝ වක්‍රව හෝ ඍජුව ඒකට කැමැත්ත තියෙනවා නම් කොහොමද ඔක්කේ තමයි. කදාකත් ගැලවුමක් නැහැ. ඉතින් අපි සංසාරේ කොච්චරද භාවනා කරලා ඇති. මේ තැන් වලට ඇවිල්ලත් ඇති. ආවට පස්සේ අපි පහත් ආශාවක්, පහත් ලාභයක්, සත්කාරයක්, සම්මානයක් ඉස්සරහට ඇවිල්ලා කොක්ක දැම්මට පස්සේ වෙන කවුරුත් වෙන කවුරුත් බාධා කරන්නේ ඒ නිසා යෝගාවචරයයි එන හැම වෙලාවකදීම ඒ එන හැම අදහසකටම ඒකට හේතු වෙන තමන්ගේ හැකියාවල් හැම හැකියාවකටම අට්ඨියති හරායති ජිකුච්චති සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා. ඒක ලැජ්ජ වෙනවා නම් ඒක දුකක්ෂේ සලකනවා නම් ඒක දුරුවන් කරනවා නම් කවදාකවත් බාධා වෙන්නේ අර පහාන සංඥාව හැදෙන්න පටන් ප්‍රහාණය එන්න පටන් ගන්නවා. ඒ ප්‍රහාණය කරන්න කරන්න භවනාරාමතාව ඉස්සරහට. ඒ නිසා සරුවචන්සේ සඳහන් කළා තිනවා ඉමේකෝ භික්කවේ චත්තාරෝ වර්ය වංශා අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්නා සංකින්න පොබ්බා සංකීතින සංකීස්සanti අපපතිගුට්ටේ සමයනේ බ්‍රාහ්මණේ වී. ඉමේචකෝ භික්කවේ චත්තාරෝ සතිපට්ඨාන සමන්නාගතා භික්ඛු පුරත්තිමාය චේපි දිසාය විහෙරති සුවේව අරතින් සහති නතං අරති සහති මහන්නේ මේ සත්පේ මේ අරිවංශ ධර්ම හතර දන්නවනම් චීවර පින්ඩපාත සීනාසන පිළිබඳ වැටි නිහතමානීත්වයත් භාවනාරාමේ තා පහනරාමේ කියන එකක් දන්නවනම් මේ මිනිස්සයා දකුණු ගිරි දිවයිනේ හිටියා මේ මිනිස්සයා කදාකවත් කම්මැලි වෙන්නෙත් නැහැ වැරදියක් චපලව ගන්නෙත් නැහැ මෙයා අරතිය ජයගෙන හරි පාරට වැඩ උත්තරාය චේපි දිසාය විහෙරති ස්වේව අරතින් සාති නැත්නම් අරති සාති. ඒ මනුෂයා උතුරු කුරු දිවයිනේ හිටියා. බුදුන් පහළ වෙච්ච නැති භූමියක හිටියා. ඒ මනුෂයා කවදාකවත් මේ ලාභ සත්කාරට ගැති වෙන ජීවර පින්පාත සීනාසොන්ට ගැති වෙන වැරදි ජීවන රටාවට පාවා දෙන මේ මාර්ගයට යන්නේ යා ඍජු පෙතට වැටෙනවා. පුරත්තිමායචේ පිදිසාය විහෙරති. පෙරදිග ජීව පෙරදිග ජීවත් උනත් ඒ මනුස්සයා කවදාකවත් අරතිය කියන මේ චපල ගතියට යට වෙන්නේ අධි කුසලයට කම්මැලි වෙන්නේ ඉනේන හැම අවස්ථාවකදීම ක්ෂණ සම්පත්තිය තේරුම් අරගෙන වඩා හොඳ දේ වෙනුවෙන් හොඳ දේ අතයි. වඩා හොඳ දේ උදෙසා හොඳ දේ අතයි. ඉතින් අනික් ගොල්ල මෙහා දිහා බලනවා මේ හොඳ දේ අතාරින්නේ මොකද කියලා. ඒ කටිට වෙන්නේ මනසට පිස්සු. අපි මෙච්චර කාලිකවත් හොයාගත්ත දෙයක් මේ අතාරින්න. මොකද එයාට ඊට වැඩිය හොඳ දෙයක් පේනවා. ඒ වගේම පච්චමාචේ විදිසාය විහෙරති. මේ මනුස්සයා බටහිර ලෝකේ ජීවත් වුණත් එයාට කවදාහකත් අරති විසින් මැඩලන්නේ. එයාට පුළුවන් අරති මැඩගන්න. අරති රති රහෝ සහෝති භික්ඛවේ ධීරෝ මේ කියන චත්ත හතරක් ආර්ය වංශ වඩාගත්තේ ධීර පුරුෂයා මේ මාර්යා ගහන මොන දහංගටේ දැම්මත් ඒ මනස එnde ඉස්සලා දන්නවා යමක් ප්‍රියමනාප වෙලා හරියයි කියලා හිතනවනම් ඒකමයි නිවනට බාධා ඒකටම ලැජ්ජිත වෙන්න ඕනේ. ඒකෙන් ඒක පිළිකුල් කරන්න ඕනේ. ඒක දුකක්සේ සලකන්න ඕනේ. සලකලා Tamange නිකන් සරල සතිය මේ ආනාපානෙත් එක්ක තියෙන ඍජු මාවත ඒකයි යථාභූතේ කියන්නේ. ඔය එන අභි මේ ප්‍රාතිහාර්යේවත් গুপ্ত දේවල්වත් Tamange පින නැතුව Tamanට කඩා වැටෙන සැපයි කියලා හිතන අවස්ථාවාදේවත් කවදාවත් නෙවෙයි. Taman Tamange ಗುಣධර්ම ටික වඩනවා නම් හේතු සම්පatti තියෙනවා නම් ඵල සම්පොත් වලට යදින්න ඕනේ නැහැ නේ කාගෙන් යදින්නේ. හේතු සම්පatti තියෙනවා නම් ඵල නොදී ඉන්න කාටද පුළුවන්? එimhe හේතු සම්පාදනය කරන තු අනේ මම නිවන් දකිද්ද නැහැ. මේ පය ගලක පය වදින්නසේ මටත් නිවනේ පය වැදුනොත් වෙලාවක කියලා ඉතින් බලාගෙන හිටියට හරියන්නේ නැහැ. ඒ හේතු සම්පාදනය කරන්න. හේතු සම්පාදනය කරන්නේ නැතුව ඵල අපේක්ෂා කරන එක අවස්ථාවක්. බෞද්ධයට එහෙම කිසිම තැනක ඉඩක් තියලා නැහැ සෝරත්තරන් වහන්සේ. ඒන්නේ ධීර ගතිය ආවට පස්සේ මේ මිනිසයා කිසිම දවසක රෝල් ගෝල් වලට රත්තරන් කියලා රැවටෙන්නේ නැහැ. නිකම් මේ වීදුරු කැලිය වලට මැණික් කියලා රැවටෙන්නේත් නැහැ. මම පාණ්ඩාවට අයිතියට බලාගෙන ඉන්නේ කියලා. නැවතත් පෙන්වන්නේ කියලා. නැවතත් පෙන්වන්නේ කියලා තමයි කලබල වෙන්නේ. එතකොට නියම රත්තරන එනවා. නියම මැණික එනවා. එතකොට කලබල වෙන්න දෙයක්වත් නැහැ. ඒක නිතරංගජයක් හම්බ වෙයි. භාවනා මුළු ජීවිතේ පුරාම තියෙන නිතරංගජයක්. කදාකත් හෙට්ටු කරලා ගහපා දීලා පරද්දවල ගන්න දෙයක් නෙවෙයි. එහෙම ගහපා දීලා පරද්දලා ගන්න දෙයක් තියෙනවනේ ඒක අනිවාර්යයෙන්ම අසුචියක්. ඒක අනිවාර්යයෙන්ම ලාභ සත්කාරට වෙන දෙයක් පිළිකුල් සහගත දෙයක්. ඒ නිසා හේතු සම්පාදනයේදී මේ මිනිසයා උතුරු කුරදි වෙන්න ගියත් දකුණු කුරදි වෙන්න ගියත් නැගෙනහිරට ගියත් බාහිරට ගියත් වටන්න බෑ කියලා බුදුහාම සඳහන් කරනවා. ඒ මොකද මෙයා දන්නවා මේ මායя වෙන මොනකින්වත් බැන්න ලාභ සත්කාරය හරහා හරි වට මේ ධාර්මිකව උපේන ලද පිරිකරට හෝ ගිජු කරන ලොකු සංසයෙන් අපේ විවස්ථාවක සඳහන් කරලා තියෙනවා කැපසරුප් උනත් ඒ පිරිකර වලට ගිජු වෙන්න එපා ඒක ධාර්මිකව ලැබුණා ඒක මේ උදේට ආහාර ගත්තට ප්‍රශ්නයක් නැහැ හන්දාවට ගන්න හොඳ නැහැ උදේට උනත් ආහාර දිනුනට කාපිරියා මගුල් ගෙදර ගියා වගේ කන්න යන්න එපා තමන්ගේ ප්‍රමාණය දැනගන්න. හැන්දෑවටත් ගිලම්බස තිබුණාට ඒ බොන්න ඕන කමන්නේ අවශ්‍යතාවය තියෙන ගිලම්බස ටිකක් ගන්නවා. නැත්තම් නිකන් ඉන්න. කැපසරුක් දේ වුණත් ගිජු වෙන්න නරකයි. එයා දැනගන්නවා මේ ගිජු භාවයේම ලැජ්ජිත කාරණාව. පීඩිත කාරණාව. මම කොහොමද මේකෙන් මං ගැලවෙන්නේ කියලා නිතරම දුකක්සේ සලකනවා නම් අරති රති තවෝති භික්කවේ ධීරෝ මේ හතරක් වූ ආර්ය වංශයේ දන්නා වූ මේ ධීරයා අරති රතිය සම්පූර්ණ මැඩලගෙන යනවා. ඒ නිසා ਸਰවචනාංශයේ එවැනි කෙනෙකුට හරියට අර යුද්ධයට යන කෙනෙකුට කඩුවක් අතර දෙන්නා වගේ රාජී කඩුව දෙන්නා වගේ බුදුරජාණන්සේ ආර්යවංශ සූත්‍ර දේශනාවේදී අවසානයේ කුළු ගන්න මේ සඳහන් කරනවා නාරති දීරං සහති නාරති දීරං සහෝ සබ්බ කම්ම ව්‍යාකතං පනුන්නං කෝ නිවාරයේ ඒ විදිහට මේ ධර්මතාවයේ හැටියට තේරුම් ගත්ත මේ ධීර පුරුෂයා කවදාකවත් ලාභ සත්කාරයෙන් මැඩලන්නේ සිවුරු පිළිකර ලැබුණයි කියලා මැඩලෙන්නේ නෑ. එයා හැමදාම ඒවා ලාභ සත්කාරව ඉක්මවලා ගිහිල්ලා ඒ ලැබෙන අල්පීච්ඡතාවයේ දැනගෙන මැඩලගෙන ජීවත් වෙනවා. ලාභ සත්කාර විතරක් නෙමෙයි ලාභ සත්කාරට ගොදුරු වෙන සියලු ලෝක ජනතාව මැඩලගෙන ජීවත් වෙන්න පුළුවන් මොකද ඒ තරම්ම ලෝක ජනතාව කෑදරයි ඒ තරම්ම ලෝක ජනතාව වැරදි වැඩ කරනවා. නිසා මේ මිනිස්සේ කොක්කොම ජයගෙන ජීවත් වෙනවා. අනුන්නංකෝ නිවාරයේ මෙයා මේ ගත්ත යහ ධර්ම ප්‍රතිපත්තිය නිසා එවැනි තනක් වෙන මිනිස්යාට නිග්‍රහ කරන්න කවුරු නම් සමත් වෙයිද? කිසි කෙනෙකුට සමත් වෙන්නේ නැහැ. මොකද අනිත් ඔක්කොම දන්නවා අපිට මේ වරදින්නේ අපේ තණ්හාව නිසා, අපේ මාන්න නිසා, අපේ දෘෂ්ටිය නිසා, ධාන්නමාන දිට්ටි දැනගෙන මේ ශිවපසේ දිශාවටම මේ ලාභ සත්කාර දිශාවටම හරියට පිළිපන්න කෙනාට යන තියෙන පාර ඒකෙන් ජයගත්තට කිසි කෙනෙක් ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ නැහැ තරහවට ලක් වෙන්නේ නැහැ නික්කං ජම්බෝණ දස්සේව කෝතං නින්දිතු මරහති ඒ පුද්ගලගේ හිත ජම්බෝණ දස්සයක් දඹ රත්තරණක් වගේ කහට මොනවත් නැහැ කාට නම් නිග්‍රහ කරන්නේ දේවතාන දේවතාපි ප්‍රසංසේති බ්‍රහ්මුණාපි ප්‍රසංසිතෝ මිනිස්සු විතරක් නෙවෙයි එවැනි පිරිසුදු ප්‍රතිපත්තියක් රකින මිනිස්සයා දෙවියන්ගේ ආශිර්වාදවලට ලක් වෙනවා බ්‍රහ්මයන්ගේ ආශිර්වාදවලට ඒ නිසා ඒ කොටස් ඉන්දියාවේ විතරක් බලපාන අවුරුදු 2600 සිට ඉස්සර විතරක් බලපාන තැනක් නෙවෙයි මේ අපි දන්න සාමාන්‍ය බුද්ධිය හරහා අපිට මේ ධර්මයේ සරණ කරගෙන ධර්මයේ පිහිට කරගෙන ධර්මයේ හේතු කරගෙන යකිතාක් දුරට මේ ලාභෙන් සත්කාරයෙන් සම්මානයෙන් සිලෝකෙන් එහෙම නැත්නම් මේ චිවරෙන් පින්ඩපාතයෙන් සීනාසනෙන් සම්බන්ධයෙන් මධ්‍යම ප්‍රතිපදාව එහෙම නැත්නම් අල්පේච්ඡතාවය උපයෝගීතාවය ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් කාට හරි කියන්න පුළුවන් වෙයිද මේක කරන්න පැවිදි වෙන්න ඕනේ කියලා. කාට හරි කියන්න පුළුවන් ඒකට රාමඤ්ඤනිකාය පැවිදිලා සංස්ථාවෙන් පැවිදෙන්න ඕනේ කියලා. ඒකට ගෑණියෙක් වෙන්න ඕනේ කියලා කියාගේද ඒකට පිරිමියෙක් වෙන්න ඕනේ කියාගේද මේකට බෞද්ධ වෙන්න ඕනේද මොනම දෙයක් අත්ත. හැබැයි මේ කලාව මේ රහස මේ සමීකරණේ මේ ප්‍රතිපදාව හැමතැනම නැහැ. හැමතැනම තියෙන ලාභ සත්කාර වඩන ප්‍රතිපදාව. මේ සා විශාල ලාභ සත්කාර වඩන මේ සා විශාල ජනතාවක් ඉඳදී බුදුරජාණන් වහන්සේ මේ ගම්බීර රහස අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙනවා. අපි කොච්චර සතුටු වෙන්න ඕනද අපිට සුළු වේලාවක් හරි එකට ගත කරලා එහෙම පින්න සුළු පිටසක් එක එකට ගත කරලා අපිට ඒ ඒ නිහතමානීකම ඒ අල්පේච්ඡතාවය දැක්කන අපි දැනටත් ආපු පාර දිගේ මේක ටිකක් දුරට හරි අපිට තේරෙනවනේ හරි වැරද්ද. ඒක තවදුරට සාති කරගෙන යන්න යනවනම් මේ මිනිසයා බාධා කරන තියෙන එකම දිනේ තමයි එකම බාධාව තමයි අරතිය අදි කුසලයට කම්මැලි. අපිට හම්බෙන හම්බෙන අවස්ථාවේදී අදි කුසලයේ සමාදන් වෙනවනම් ඒ මිනිස්යාව අර නාරති රහ මේ නතං අරති සාතිය මිනිස කදාවත් අරතිය යට කරන්න බැරි තත්ත්වයකට. ඉතින් මේකෙදී හුඟව දෙනෙක් හිතනවා මේක අපි පැවි ගෑනු වෙච්ච නිසා අපට බෑ. අපි පිරිවෙච්ච නිසා බෑ. අපිට ගෑනු ගිහියෝ නිසා බෑ. අපිට මේ ත්‍රිපිටකය දන්නේ නැති නිසා බෑ. අපිට පාලි දන්නේ නැති නිසා බෑ. අපිට මේ විදිහේ ගුරුවරයෙක් නිතරම කමඨාන් සුද්ධ කරන්න නැති නිසා බෑ. නානා ප්‍රබරිකන් තමයි කතා කරන්නේ. ඒ සියල්ලම ආගන්තුකයි කියලා හිතන. ඒ සියල්ලම ආගන්තුකයි. ඒව සමාදන් වෙන්න වෙන්න වෙන්න ඒක ඌනියමක් වෙනවා. හිතා ගන්න ඕනේ චිත්තං නිකම්ම දස්සේව චිත්තං ජම්බෝන දස්සේව කෝතං නිද්දිතු මරහං. ජෙනසි සඳහන් කරලා තියෙනවා. අබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං. තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති. සෝ තස්ස අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ති වදා. මානි මේ හිත කොහොමදත් අබරත්තර. මේකේ පිට ඇත්තටම කුණු ටිකක් ගෑවිලා තියෙනවා. ඒව ආගන්තුකයි. මේක දන්නේ නැති පෘථග්ජනයට කවදාක සමාධිය හරියන්නේ නැහැ. සමාධි භාවනාවක් හරියන්නේ නැහැ. ඒක ලීල ආයසරවචන්සේ කියනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං. ආගන්තුකේ උපක්‍රීට්ටේ උපක්‍රීට්ට মানে මේ හිත දඹරත් කරනවා. ඔය පිට පොට්ටක් අච්චල් වැදලා තියෙනවා. මේක පිට පොට්ටක් මඩ ගහට බැඳලා තියෙනවා. තං සුතවතෝ අරිය දහවකෝ දාන. බුදුබණ අහපු ආර්ය ශ්‍රාවකයා දන්නවා. මේක පිටින් කච්චල තිබුණාට මේක ඇතුලේ නඹ රත්තරන අන්නේ හැකි සංඥාව තියෙන මනසට තස්ස සුතවතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අත්‍යීති වදා. මේ මනසට භාවනා හරියනවා. මොකද යාළඟ තියෙන හැකි සංඥාව. දැන් කවදාකවත් මේ අනේ මම ගෑනු කෙනෙක් වුණා, මම පිරිමි කෙනෙක් වුණා, මම ගිහියෙක්. ඒවනේ මේ කල්පනා කරන මනුස්සකම තියෙනවා. බුද්ධෝත්පාද කාලේ ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය තියෙනවා. කල්යාණ මිත්‍රෝ ඉන්නවා. බණ ඇහෙනවා. ඕනම් පැවිදි වෙන්න පුළුවන්. මේ ඔක්කොමත් තියේදී නැති බැරිකම් කතා කරනවා කියන එක රත්දන්ත කුලයේ ඇතෙක් හම්බෙලා නිකන් අනේ මට හෙන්දුව හම්බුන්නේ නැහැ කියලා අඬ අඬයි. මේකයි පු탁ජනකම කියලා කියන්නේ. මේ සමේ ධර්ම අහලා අර අගි කන්දෝපම සූත්‍රය වගේ සතුටකට ඇති වෙන්නේ මේ වෙනකොට සීල සමාධි ප්‍රඥා පුරපු කෙනා. මේ වෙනකොට සීල සමාධි ප්‍රඥා පුරන්නේ නැතු ඒ බස් එකේ නැගලා යන්න යන කෙනෙකුට අඩිතිල් ලේවමනේ දාන්න වෙන මොනවා කරන්නේ. මේ මේ සහ විශාල නෛර්යානික සත්‍ය ධර්මයේදී ඉන්න කට්ටියත් එක්ක මමත් එහෙම කෙනෙක් කියලා කියන්න හදනනම් ඒක සම්පූර්ණ වැරදි පාවිච්චියක්. ඒ වගේම හිතෙනවා එහෙමනම් හොඳ වැඩි තමයි පස්සට ගිහිල්ලා. නෑ නෑ මම එහෙම එකක් නෑ මම කියලා තමන් අර මෙතෙක් කල් කියාගෙන හිටපු දේ පස්සට යනවා. ඉතින් නිසා මේ සූත්‍රය සමාර වෙනකොට සර්වචනන්සේ සූත්‍ර දේශනා කරන අක්කන්දම සූත්‍රේ 69කට ලේවවණ යනවා. තේරෙන්න පටන් ගන්න මේ ਸਰුවචනගේ ශාසනයේ සිවුරු නිසා, පින්නපාත නිසා, සීනාස නිසා, ගිලම්පස නිසා පැවිදි වෙලා ඒ කිචුව ගත කරන ගමන් ඊර්ෂ්‍යා ප්‍රෝධමාන වඩමින් මමත් සංඝයා කෙනෙක් මමත් භ්‍රමචර්යය රකින්නවා මමත් කෙලස් කපන්න ඉන්නේ කියාගෙන ඉදිරිපත් වෙලා හිටපු කට්ටියට තේරෙනවා මේ මුළු සංසාරෙම කරපු අකුසල කර්ම ටිකක් ඇති මේ සාසනෙට ආවට පස්සේ කරගත්ත ටිකක් ඇති ඒක නිසා හොඳම වැඩේ තමයි මේකෙන් අයින් වෙන්නේ 69ක් සිවුරු ඇරලා තියෙනවා ඒ සිවුරු අරපු 69 සංවේගයේ සිවුරු අරපු 69 සමහරක් සාමනීර වෙලා තියෙනවා සමහරක් ආරාමිකව ඉඳලා තියෙනවා ආරක්ක කියලා කියන්නේ වැඩක් පලක් කරගෙන වත පිළිවෙතක් කරන අරන්නේ ඉඳලා මේකෙන් සමහරු ධානය උපයලා තිනවා සමහරු සෝවාන් සකදාගාමී මාර්ගඵල දෙකම ලබලා තියෙනවා ඒ නිසා මේ වෙලාවේදී පැවිද්ද ප්‍රතික්ෂේප කිරීම ලොකු දක්ෂකමක් හරියට දැනගෙන තමන් මේ අත ගන්න 33000 කරන්ට් එක ওই බැටරි එක තියෙන 1.5ත් එක සෙල්ලම් කරපුව කට්ටිය මේක අත ගන්න ගියොත් එහෙම ආදාහනේ නිකම්ම සිද්ධ වෙනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි පැත්තට ඒක හරි වටිනවා. ඒක ਸਰවඥාන්සේ ඉඩ දෙනවා. ඒ නිසා කවුරු හරි එම පිටිපස්සට ගියාට නිඳ කරන්න නරකයි. එයා සාස්ත්‍රිකයන් තේරුම් ගන්න මට මේක කරන්න බෑ පස්සට ගියාට. ඊට පස්සේ ආයසරයක් සංවේගී පිහිටවගෙන ආයසරය සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරලා යත්තන්ට ස්වර්ග සම්පatti මාර්ග සම්පatti ලබන්නේ. 69කට හරි සන්තෝෂ වෙනවා මේ හා සමාන නෛර්යානික සද්ධර්මයේදීලා අපි පුළුවන් ප්‍රමාණයෙන් මේ වෙනකොට සීලේ බැරිකම තියේදී අමාරුකම තියේදී මම සීලේ රැක්කනේ. අයත අමාරු උනත් මම වරින් වර හරි කමන්නේ ධ්‍යාන මට්ටමට හරි කමන්නේ සමාධිය රැක්කා. අමාරුකම තියේදී හරි කමන්නේ මම යම් යම් විපස්සනා ඥාන ලැබලා තියෙනවා කියන නැත්තඳ ඒ බුදුහාමුදුර වෙන මොනවත් කියන්නේ ඔච්චරමයි ඕකමයි අගය කරන්න කියනකොට ඒ සතුට නිසාම පණහනකොටම rahat වෙලා ඒ නිසා මේ සූත්‍රය මේ විශේෂයෙන්ම අග්ගිකන්දෝම සූත්‍රයේ ਸਰුවචන් වහන්සේ වගේ මහා කරුණාව සහිත කෙනෙක් කියයිද කියන හිතන මට්ටමට මහා කටු කරෝෂණ නිදර්ශන වගේ පෙන්නන. ඇත්තටම ඒ ශාසනයේ මේ සූත්‍රය වෙනම ගත්තොත් අපිට උත්තරින් නැතර කරන්න පුළුවන්. නමුත් මේ සූත්‍රය විස්තර කරනකොට මේ විස්තරය සූත්‍රය සම්බන්ධ නිදානේ සූත්‍රය සම්බන්ධ විස්තර තියෙන්නේ මේ සූත්‍රය සම්බන්ධ නෙවෙයි. මේ සිද්ධිය වෙලා ਸਰවචන් වහන්සේ සංඝයාට මේ වගේ කතා කරලි කියලා අරණ්‍ය ගත වෙනවා විවේකයේ සඳහා. ආපෞසරයක් පන්සලට අවිල බලනකොට ස්ථානට අවිල බලනකොට සංඝයා බර ගාන සංඝයාගේ හිසෙයි ආනන්ද හැමදෙර කතා කළා අහන මොකද ආනන්ද මේ සංඝයා හිස්සුනේ කියලා. ඊට පස්සේ කියනවා වහන්සේගේ දාපණ අහපිලාංශා බර ගානකට සංවේගය පහළ වුණා. මේක කරතොත් කරපන් හරියට බැන්නම් බහපන් එළියට කියන බණක්. ජීන් එනිසා ඒගොල්ලෝ බහලා ගියයි. එතකොට ආනන්ද හැමදෙරට කියනවා පිරිස රැස් කරන්නයි කියලා. ජේතවනාරාමේ හේවන ස්ථානික රැස් කරාට පස්සේ සර්වඥාන්ස කියනවා මම අර කියූපේක අව탁සීරු කරන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. නමුත් මහණෙනි සංඝයාදින සිව්පසේ වරඳන උඹලා ඒ සිව්පසය ශාස්ත්‍රික ගෞරවයෙන් දෙන දෙයක් සද්ධා දෙයියක් ඒ බව දැනගෙන අඩු ගානේ දවසකට එක චිත්තක්ෂණයක් මෛත්‍රී භානාව වඩනවන ආනාපානෙ වඩනවන අසුභ සතිය වඩනවන මරණානුස්සතිය වඩනවන පිළිකුල් භාවනා කරනවන එක චිත්තක්ෂණයක් බලේ සට්ටු දෙන දේ කෑවට ණය නෑ. ඉතින් ඔය මම නිතරම කියන කතාවක් තමයි ඔය බණ දාන දීපුවාම මෙහි රිට්‍රීට් තියෙනවා මට හම්බ වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට දායක උඩට යනවා 12ත් එකත් අතර. ගියාම ඒ ඇත්ත හුඟක් වෙලාවට සද්ධාවෙන් දානෙ දීම උසස් කළ සලකනවා. යැත්තන්ට ඇත්තටම භාවනා කරන හම්බ වෙන්නේත් නැහැ. කැමැත්තකුත් නැහැ. දන්නේ නැහැ. ඒ නිසා මේ 12න් පස්සේ හම්බෙච්චාම පුළුවන් තරම් උනන්දු කරනවා. මේ දාන දෙන එක හොඳයි. ආනිසංස ලැබෙනවා හැබැයි ගුරියෙන් පල්ලෙහාට. ගුරියෙන් උඩ පැත්තට මොනවා හරි ඕන නම් භාවනා කරන්න ඕනේ. ඉතින් ඒවට්ටන්න හරියට හිතමනාප වෙනවා මේ ආම්තුරු අපි දෙන දෙම කාලා අපිටම බයිතු. පංජින්ට ගියේ දේවාලියේ කඩා වැටෙනවා. ඉතින් මං කියන 12න් පස්සේ බනින්නේ ඒක උදේ වර්ගයේම දුන්නේ නැතුව දානේ අරගෙන ගියොත් ඒ නිසා 12 දාන දුන්නාට පස්සේ මම ටිකක් සැරෙන් බයි. බයිනවා කියන්නේ බන කියනවා. ඊට පස්සේ මං කට්ටියන් ඇහුවා කවුරුවක්වත් නැද්ද මේකේ භාවනා කරපුවා. ඒකල ඔක්කොම බිම් බලා ගන්නවා පිරිමි කට්ටිය කියනවා. කියන්නකෝ. කියන්න. කාටවත් කියන්න. ඊට පස්සේ මං කෝ උඹලා ඔක්කොම යම රජුරු ඉස්සරහට ගිහිල්ලා ඔහොම පෙළ ගැහුණාට පස්සේ උඹලා ඔක්කොගෙම අහනවනේ දැන් උඹට බුද්ධෝත්පාද කාලයක් ඉල්ලුවා දුන්නා මනුෂ්‍යාත්ම භාවයක් ඉල්ලුවා දුන්නා ඇහකන දිවනාදී හම්බුන දුන්නා පැවිද්ද තියෙන කල්යාණ මිත්‍රන බණ තියෙන දැන් මොකටද මේ ආවේ කියලා අහනවා එතකොටත් අරයාගේ මෙයාගේ මූණ දිහා තමයි බලන්න වෙන්නේ ඕන් කියලා බයිනකොට එක උපාසකම්ම කෙනෙක් විතරක් අතීස්වා මං කෝ උපාසකම්ම උඹ විතරයි ඔය යම රජුරණ කෙලින් කතා කරන කෙනා. කෙලින් කියප. අනේ ස්වාමීන් වහන්සේ මම ඉච්ඡර භාවනා කරන කෙනෙක් නෙවෙයි. මං කෝ ඒත් කමක් නැහැ මේ ඔක්කොම කතාගෙන යන මේ දිනකට එක එක් හරි නැගිටිනවනේ. මම හරි කැමති බණ දාන දෙන කට්ටියම කටහඬක් අයනවා කියලා. අපි පන්සලේ හාමුදුරුවෝ මට කිව්වා ස්වාමීන් වහන්සේ පින් අයිති වෙන්න ඕනේ හාමුදුරන්ට එක දවසකට මලක් කිමින තරම් හරි කමන්නේ එක හුස්මක් 100ෙන් ගන්නේ. බලන්න ඒක ඊපාස් කම්ම තියාගෙන හිටියේ පපුව ඇතුලේ. කරඬුවක් ඇතුලේ තියාගෙන 13 වාසනාවක් විදිහට හරි ඉදිරිපත් කරපෑකි. එක දවසකට දරුවෝ 10 දිනක් ඉන්න අම්මා කෙනෙක් කියන්නේ. ඕවර් ටයිම් කරන මිනිසෙක් කියන්නේ. එක දවසකට එක මලක් කිමින තරම් හුස්මක් ගන්නවත් බැරි නම් මොන කැඹිරිල්ලක්ද කියලා හිතන්නේ. මේක මොන හූනියක්ද කියලා හිතන්නේ. ඒත් කට්ටිය කියන බෑයි. දවසකට එක හුස්මක් මලක් කිමින තරම් බුදුහාම කියනවා පැවිදි වෙලා උඹ කන දෙයට ණය නෑ ඔන්න ඔහොම කරන. ඉතින් මේ භවනා කරනකොට මෙහි ඉන්නකොට අපි දවසකට පැය 7ක් 8ක් වගේ ධක්මං පරියංග කරනවා. ඒක ගෙදර ගියාට පස්සේ මේගොල්ලෝ ඉතින් ආයෙත් වැල් ගැඩවිල්ලේ කාන්තාරයකට ඇදලා දැම්මා වගේ ඉතින් එහාට දඟනවා මෙහාට දඟනවා අයියෝ ස්වාමීන් වහන්සේත් නෑ අපිට වැලි මලුත් නෑ අපිට හැබැයි මේ එක දවසකට එක හුස්මක් ගන්නවා කියන එක අඩු ගන්න එක පියවරක් සක්මන් කරනවා කියන එක මේ විදිහට මේකේ හැකි සංඥාව ගත්තොත් පෝරකේට යන ගමන හිතන්නකෝ එල්ලගෙන එල්ලගෙන මේ මර එල්ලන මලරන යන ගමන එහෙම නැත්නම් මේ දරුවෙක්ගේ මලගුණකට මලගමකට යන ගමන නැත්නම් ගේ පිටි අරගෙන ගේ ඉනිගන්න යන ගමනක් කියලා හිතන්නකෝ ඒත් බැරිද යන පියවර බලන්න ඉතින් එච්චරයි බුදුහාමුදුරුවෝ මේ මිනිස්සුන් කරන්න බැරි දෙයක් කියලා නැහැ ඒ නිසා ඒ අච්චරා සංඝාත මත්තම් විභික්කවේ මත්තා මිත්තා චේතෝ විමුක්තිම් භාවේති භාවේය සෝ අනෝගං රට්ඨපින්ඩම් බුංජය කියලා අසුරුසනක් ගහන පමණකට කොහොමහනි මේ මෛත්‍රී භාවනාව වඩනවා නම් ආනපන සතිය වඩනවා නම් කායගත සතිය වඩනවා නම් අසුබේ වඩනවා නම් මරණානුසතිය වඩනවා නම් පිළිකුල් භාවනාව වඩනවා නම් උඹලා කන දෙයට නෑ නෑ. නමුත් එකක් තියෙනවා එකක් තියෙනවා යම් කිසි කෙනෙක් අර අම්මා වාගේ දවසකට එක හුස්මක් ගන්න පුරුදු කෙරුවොත් ඒක මේ සංසාරයේ මේ කන දේවල්ට ණය වෙනවා කියලා කිව්වොත් ඒ අම්මට හරිය ලේසි දෙකක් බැරිද කියලා හුස්ම රැලි දෙකක් කුණ්‍ය ගහගත්තට පස්සේ යකඩේ ඇලි දර බලනකොට කුණ්‍ය හිර කරගත්තට පස්සේ හිර කර ගන්නකන් තමයි අමාරු. කකුල් දෙක දිගහැරලා කසපට ගහන දීවහම දෙකක් මේ උඩු ගෙඩි අර කම්බාගෙන පලාගෙන බයි. එතකොට වෙලාවක් තියෙනවා කරන්න පුළුවන්. අර පළවෙනි හුස්ම රැල්ල තමයි අල්ලලා දෙන්න අමාරු. අල්ලලා දුන්නට පස්සේ අර කීත හැකි මේ යම් කිසි පෞරුෂත්වයක් තියෙනවා නම් ධීර ගතියක් තියෙනවා නම් අර්ථයක් තියෙනවා නම් හුස්ම රැලි දෙකක් හුස්ම රැලි තුනක් පියවර දෙකක් පියවර තුනක් කියලා ඒ ආධුනික වෙලාවේ ඒ ගැම්ම ගන්න එක කවදාකවත් පුංචි කළ සලකන්නේ කාටවත් ඒ වගේම තමයි මේ වගේ තැනකට ගිහිලා ගෙදර ගිහිලා මහා ව්‍යසනයක් වෙලා මොකක් හරි කරදරයක් ළමේ සීරම හොදපාරු වෙලා ඉල ආයෙ පටන් ගන්නවා කියලා හිතමු. ආයෙ පටන් ගන්නකොට කවදාකවත් භාවනා කරපු නැති කෙනෙක් විදිහට අයන්නේ ඉඳලම පටන් ගන්නවා. ඒ කරනකොට පුතුමාකාර ගෞරවයකින් පුතුමාකාර ධර්ම ගෞරවයකින් ඒ ටික පටන් ගන්න දෙනවා. පටන් ගන්න ගැම්ම ගත්තට පස්සේ යන්න ඉතින් අපි මේ පඬිතකම් කරන්න ගිහින් ඉඳගත්ත ගන්නකොට ලහ ගන්නකොට මටයි කියනවා වගේ ගිහිල්ලත් පටන් ගන්නවා මේක කරන දේවල්. ඒව කරන්න බෑ. එතෙන්දී වෙලාවට ගැලපෙන විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට මේ හම්බෙච්ච අවස්ථාව අපිට විතරක් නෙවෙයි. අපි යම් පවුල කට්ටියක් ආශ්‍රය කරනවා, ගමක් ආශ්‍රය කරනවා, සමිතියක් ආශ්‍රය කරනවාට ඒගොල්ලන්වත් මේ ගුණ සුවඳ යන්න දෙන්න ඕන. හැබැයි මේ වත්තුක්කං සේතිනෝ කරපො. කවදාකවත් එපා. මම උසස් ඔයගොල්ලෝ පහත් කරන තැනින් පටන් ගන්න. ඒකට සම්බන්ධීකරණය කවදාකවත් වෙන්නේ නැහැ. ඔයාලන කියන්න තියෙනනේ ඕගොල්ලන්ටත් වැඩිය බොහොම පහත් තැනක මං හිටියේ. යන්තම් මට මලක් කිමින තරම් එක හුස්මක් ගන්න. මට එක පියවරක් කියන්න පුළුවන්. අනේ ඒක බුදු වෙලා වගේ වැඩක්. ඒක හොඳ දෙයක්. ඒක නිවනක් කිව්වට පස්සේ අහා. අයියෝ මටත් පුළුවන් නේ එහෙනම් හුස්මක් ගන්න. මටත් පුළුවන් කකුල තියන්න කියලා අර බැරි කට්ටිය සම්බන්ධ අන්න ඒ විදිහට හැකි සංඥාවකින් තමයි සරුවචනාචි ඉස්සල්ලාම නිවන් දැක්කට පස්සේ ඔය කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට යන්තම් මේක සම්බන්ධ කරගත්තේ. වප්පබද්දී මහා නාම ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගත්තේ මේ වගේ 40 50 60 තියාන භාවනාව ගන්නලා නෙවෙයි. බොහෝම සරලව බොහොම තුනීව බොහොම යාන්ත්‍රයට පටන් ගන්න එක තමයි මේ අතු ඉති බීදි වැඩෙන්නේ. ඉතින් ඒක නිසා වරදොල අත අල්ලාගත්තොත් මේ ශාසනය වමතින් අල්ලන්න ගියොත් සර්පයා වල්ගෙන් අල්ලන්න ගියොත් කන. ඌ අල්ලන්න ඕනේ බෙල්ලෙම. හැම කෙනෙක්ම අපේ කාලා තියෙනවා. මේ වුණාටත් කාලා තියෙනවා. මොකද අපි වලිගෙන් අල්ලලා තියෙන්නේ. නමුත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් බෙල්ල ගැත්තකට දාශ ඔන්න බුදුන් හාමුදුරුවෝ කියපු දේ ඇත්තයි කියලා තියෙනවා. ඒ වගේම හරියට කරන්න ගිහිල්ලා එක චිත්තක්ෂණයක් සතියෙන් හිටියොත් දෙකක් සතියෙන් හිටියොත් තුනක් සතියෙන් හිටියොත් ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ චති චිත්තක්ෂණ එකට වැඩිය දෙක දෙකට වැඩිය තුන තුනට වැඩිය හතර පුදුමාකාර විදිහට තමයි කරන්න කරන්න කරන්න ඒක වටිනාකම තේරෙනවා කවදාකවත් සති චිත්තක්ෂණ තුනක පිළිබඳ ආස්වාදයේ දෙකක් තියෙන එකනට ලැබෙන්නේ නැහැ තුනක් තියෙන එකනට ඒක තේරෙනවා ඊයේ මට හුස්ම රැලි දෙකක් බලන්න බුණා අද තුනක් වුණා අද තුනක් ඉඳලා හතරට යන්න පුළුවන්. මම කියන්නේ චිත්තක්ෂණය කියන්නේ හුස්ම රැල්ලක් කියලා. නමුත් මේක ටික ටික ටික ටික වැඩෙන්න පටන් ගත්තාම මේ ධර්මයේ කිසිම গুপ্ত ධර්මයක් නැහැ. කරන ප්‍රමාණය තමයි ප්‍රතිඵල. ටිකක් වැඩ කළා ගොඩක් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන චපල හිතට ඡන්ද දෙන්න යන්න එපා. අවස්ථාවාදී වෙන්න එපා. කරන ප්‍රමාණය ආයෝජනයේ ටික ටික ටික ටික වැඩි වෙන බවට වග බලා ගන්න. එතකොට තමයි කැමැති වුණත් නැති වුණත් මේ ප්‍රතිඵල වල වැඩි වීමක් වෙනවා. ඒ නිසා ගෙදර ගියත් සද්ධාව කියන්නේ සද්ධාය සම්පාදේති සක්කච්ඡකාරීව සම්පාද සාතච්ඡකාරී හෝති සප්පායකාරී හෝති සක්කච්ඡකාරී හෝති කියලා බුදුජන ලොකු සමච්ච කරුණු තුනක් පෙන්ලා දීලා තියෙනවා සද්ධාවෙන් මේ වැඩේ කරන්න අපිට දරුවන්ගේ මල්ලන්ගේ වැඩ තියෙනවා ආර්ථික වැඩ තියෙනවා කඩේ කුලේ යන්න තියෙන ඔක්කොම හරි නමුත් මේ කාරණාවටත් ශ්‍රද්ධාවෙන් වෙලාවක් දීලා මගේ මේ අත්තත්තේ පරත්තේ වෙනස මම මේ වැඩ කරනකොට දවසට ශ්‍රද්ධාවෙන් වෙලාවක් යොමු කරනවා. ඊගාවට සප්පායකාරී හොති. ඒ වෙලාවට යන වෙලාවේ හොන්ට අතපය හොදාගෙන මූණ සීතල කරගෙන පුරුදු තැනට ගිහිල්ලා කෝවිලකට පන්සලකට යනවා වගේ ගෞරවයෙන් ඒක කරන්න ඕනේ. ඒක නිකන් ආවට ගියාට දුවකට දාඩිය දාගෙන ගිහින් ඉඳගෙන හරියන්නේ නැහැ. ඒකට සක්කච්ඡාකාරී වෙන සකස් කරලා ආදර ගෞරවයෙන් ඉඳගෙන මම මේ අනික් බක්කන් දිසලා අතෝදනවා සත්තන මේ භාවනා කරන්න ඉස්සලා පොඩ්ඩක් අතපය හොදන්නේ සනසෙන්න එපා ඒ නැත්තම් මේක හරියන්නේ නැහැ ඒ වගේම සාතච්ඡාකාරීෝද හැමදාම මේ වෙලාවට ඒ තන වාඩි වෙලා ඒ භාවනා කරනවා විනාඩි පහක් කරුවත් ආනිම කරන්න පටන් අරගත්තොත් ඔය ගිහිකම හෝ ගෑනුකම හෝ පිටිමකම කියන එක ෆුක් කාලා බිමල දාන්න පුළුවන් ඔගොල්ලෝ හිතන්නේ මේ මේ මහා ලොකෝ ලොකෝ බන්ධනකින් බැඳලා දින කියලා එක මයිලකින් බැඳිලා නැහැ. ඔක්කොම මේ හිතේ හිතාගෙන ඉන්න බුබ්බඩකමට හිතාගෙන ඉන්න දේවල්. ඒක ඔක්කොම පැත්තක දාලා මේ සක්කච්ඡාකාරීකම, මේ සාතච්ඡාකාරීකම, මේ සප්පායකාරීකම කිට්ටු කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ ගැම්ම ආවට පස්සේ අපිට කවදා හෝ සතුට වෙනවා. ඉතින් අපි මේ අද මම මේ නිම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මදේශනාව වලී අවසාන ධර්මදේශනාව වගේම දවසෙත් ධර්ම දේශනා නිමාව නිසා සියලු දිනාට එනකොට එනවත් තිබුණට වැඩිය යනකොට භාවනාරාම හෝති භාවනාරතෝ පහනාරාම හෝති පහනරතෝ කියන විදිහට අධි කුසලය තීරුම් අරගෙන අධි කුසලයට සමාදන් වීමේ සූරකම දක්ෂකම ශක්තිය ධෛර්ය බලය වැඩිවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා සියලු දිනාටම සනසිමුදා වේවා කියලා හොඳයි අපි එකතුව මෙත්තවසාදාදී කාථා සජ්ජහනා කිරීමේ පින් තේරෙන පෙනට පින් පැමිණීමටත් ඥාතීන්ට පින් පැමිණීමටත් අප අපගේ ප්‍රාර්ථනා සීපත් කර ගැනීමටත් පිළිගනු. එත්තාවතා චංගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බී දීවානුමෝදන්තු සම්මා භූතානුමෝදන්තු සිද්ධියා එත්තාවතා චකම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා විත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉමිනා උඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු ගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය සාදු සාදු සාදු අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සක්ක සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු